ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ ධර්ම දේශනා වාරයේ සඳහායි එළඹිලා තියෙන්නේ. ඒ නිසා අපි ධර්ම දේශනාවට සූදානම් වූ පස්සේ ධර්ම ගෞරවයේ යුක්තව සාදු කාර්යයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යේ බන්ති රාගස්ස පහනාය ධම්මං දේශෙන්ති දෝසස්ස පහනාය ධම්මං දේශේති දේශෙන්ති මෝහස්ස පහනාය ධම්මං දේසෙන්ති තේසං ධම්මං සුවක්ඛාතෝ එවං මේ එත්ත හෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ යෙදී ගත කරන්නේ භාවනා වැඩ පිළිවෙලකයි ඒ ධර්ම දේශනත් අපි දේශනා මාලාවක් විදියටයි පවත්වාගෙන ආවෙත් පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ ඒ මුළු දේශනාවලිය සඳහාම අපි අංගුත්තර නිකායේ සඳහන් සූත්‍රයක් නම් වශයෙන් මේකයි කියලා කියන්න අමාරුයි මොකද ඒ සූත්‍ර නම් කරලා නැති නිසා දල වශයෙන් කියනවා නම් ආජීවක ශාවක සූත්‍රය කියලා කියන්න පුළුවන් මේක තික නිපාතයේ ආනන්ද වර්ගයේ දෙවෙනියට සංග්‍රහ වෙලා තියෙන සූත්‍රය. ඒ සූත්‍රයේ කෙටි නිදානේ එහෙම නැත්නම් මේ මොන වගේ පසුබිමකින්ද මේ සූත්‍රය විකාශය වුණේ කොට නැගුණේ කියලා කියනවනම් ආනන්ද ස්වාමීන් වහන්සේ හමුවීමට පැමිණිච්ච ආජීවක ශ්‍රාවකේ ඒ කියන්නේ නිගණ්ඨ කියලා කියන්නේ අඳුන් නැතිව ගත කරන මේ නිගණ්ඨ ප්‍රධාන ශිෂ්‍යගේ උපස්ථායකෙක් වෙන්න ඇති ගෘහපතියෙක්. අවිලා ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා "යේ බන්තේ යේසන්නෝ බන්තේ ධම්මෝ සුවක්ඛාතෝ" කියලා. ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කාගේනම් ධර්මය සුවක්ඛාතද කියලා. ඒ වගේම කවුරුනම් සුපටිපන්නද මනාකොට ධර්මයේ එළඹ වාසය කරනවද යම් කිසි කෙනෙක් සුගතද ඒ ධර්මය කියලා පැමිණියේද කියන වගේ ප්‍රශ්න තුනක්. ඉතින් ඒකෙදී ආනන්ද ස්වාමීන් වහන්සේ ඍජු උත්තරයක් දෙන වෙනුවට ඒ ආජීවක ශ්‍රාවකයන් අහනවා මම මේ විශේෂලා ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම් කැමැති විදිහකට මේ ප්‍රශ්නේ ව්‍යාකරණය කරන්න නැත්නම් උත්තර දෙන්නයි කියලා යම් කිසි ධර්මයක් රාගය ප්‍රහාණය පිළිස දේශනා කරනවා නම් යම් කිසි ධර්ම කොටාශයක් දෝෂය ද්වේෂය ප්‍රහාණය පිණිස කටයුතු දේශනා කරනවා නම් මෝහය ප්‍රහාණය පිණිස කටයුතු කරනවා නම් ඒ ධර්මයේ සුවාඛාතද එහෙම නැත්නම් මොකද හිතෙන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට මේ ආජීවක ශ්‍රාවකයා දීපු උත්තරේ තමයි මම අද දවසට මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තිබුණේ. "ඒ බන්තේ රාගස්ස පහනාය ධම්මං දේසෙන්ති, දෝසත පහනාය ධම්මං දේසෙන්ති, මුහස පහනාය ධම්මං දේසින්ති තීසං ධම්මං සුවක්ඛාතෝ එත් මේ එත් හෝතිති කියලා ස්වාමීන් වහන්සේ යම් කිසි රාගයේ දුරු කිරීම පිණිස ධර්මයක් දේශනා වෙනවා නම් දේශය දුරු කිරීම පිණිස ධර්මයක් දේශනා වෙනවා නම් මෝහය දුරු කිරීම පිණිස ධර්මයක් දේශනා වෙනවා නම් ඒක සුවක්ඛාතයි කියලා මම හිතනවා මට එහිලා එහෙම තමයි වැටහෙන්නේ කියලා ඒ ආජීවික ශ්‍රාවකයා සඳහන් කළා තියෙනවා. ඉතින් ඒ දෙබසෙන් මේ අද අපි ඉදිරිපත් කරගත්ත විදිහට ඒ රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය කියන විදිහේ ඒ ධර්ම මේ දේශිත ධර්මය අසුරු කිරීමෙන් රාගේ, ద్వේෂේ, මෝහේ දුර වෙනවා නම් අපි ඒකට සක්කාතයි කියනවා. එතකොට හය ආකාර වූ ධර්මයේ වන්දනා කරනකොට සක්ඛාතෝ භගවතා ධම්මෝ කියලා අපි සඳහන් කරන්නේ මෙන්න මේ ගුණයයි ඉතින් ඒ සවක්හත වූ ධර්මයක් නම් ඒක ඇසුරු කරනකොට තමන්ගේ රාගයාගේ ප්‍රහාණයක්, දෝෂය, ద్వේෂයේ ප්‍රහාණයක්, මෝහයේ ප්‍රහාණයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ දේ වෙනවා නම් තමන්ට ඒක එක පැත්තකින් තමන්ටම වැටහෙන්න ඕනේ ඉස්සර තිබුණු තරම් ආසාවල් ඇලීම් බැඳීම් අඩු වෙන බවක් ගැටුම් ද්වේෂ අඩු වෙන බවක් ඒ වගේම දවස පුරා පවතින අවදිභාවයේ නිතිබත කම්මැලිකම් වෙනුවට අවදිභාවයේ වැඩිවීමක් වෙනවනම් තමන්ටම තමන්ගේ ධර්ම කියවෙන්න පටන් ගන්නවා. සක්හතයි කියලා කියන්නේ ධර්ම විශ්ින්ම හෙලි කරනවා. ඒ කවුරුත් ඇවිල්ලා කියනකම් හරියන්නේ නැහැ. තමන්ටම වැටහෙනවා. ඒ වගේම ඒ කටයුත්ත සඳහා රාගයේ, ద్వේෂයේ, මෝහයේ කිරිම දුරු කිරීම සඳහා තමන්ගේ ඇතුළතින්මයි කාරණා කාරණා සැලසෙන්නේ කාටවත් බෑ තව කෙනෙක්ගේ රාගයක් දුරු කරන්න, ද්වේෂයක් දුරු කරන්න, මෝහයක් දුරු කරන්න. ඒ වගේම ලාවට යාන්තමට පටන් ගන්න මේ රාගය, ద్వේෂය, මෝහය දුරු කිරීම ක්‍රමයෙන් ක්‍රමයෙන් ගිහිලා 100 100ක්ම දුරු කරන තැනට යනකම් අංග සම්පූර්ණ භාවයටපත් කරනවා. එන්නේ ඒක තමයි මේ සක්කාත කියන වචනයේ අර්ථය. ඒක නිසා භාවනා කරන කිනාට Eh, එහෙම නැත්නම් අපි කිය ප්‍රතිපදාව රකින්න කෙනාට කියලා. එහෙම නැත්නම් මේ eh, ශ්‍රක්ඛාත ගුණේ අත්දකින්න කෙනාට <clears throat> ඒ යෙදෙන්න යෙදෙන්න යෙදෙන්න ඒ රාගයේ, ద్వේෂයේ, මෝහයේ ප්‍රහාණය වැටෙනවා නම් ඒ කෙනාට වෙන කවුරක්වත් චරිත සාධක දෙන්න ඕනෙත් නැහැ. ඒ වගේම ඒ කෙනාට ඒ පිළිපදින ප්‍රතිපදාවේ ශ්‍රද්ධාව ඇති කරන්න ආය වෙන කෙනෙක් උනන්දු කරවන්න ඕනකමකුත් නැහැ. ඒ වගේම එnde end end end සැකයෙන් තොරව නිසකව ඒ යෙදෙන ගතිය ඉතියේ පුදුලයි තුල ඉබේම වෙනවා. ඒ දසක්ඛාත ධර්මයේ හැටි එහෙම. ඉතින් මෙන්න මේ වාගේ දේශිත ධර්මයක් අනුගමනය කරන පිරිසක් වෙන අපි බෞද්ධ වෙන අපි කොච්චරක් දුරට අපේ ජීවිතය තුලින් මේ කියන රාග ප්‍රහාණ දෝෂ ප්‍රහාණ මෝහ ප්‍රමාණ ප්‍රහාණී කියන නෛර්යානිකත්වයේ අත්දකින්න මේ බුද්ධ ධර්ම දිහා බලනවාද බුදුන් දිහා බලනවාද ධර්ම දිහා බලනවාද සංඝයා දිහා බලනවාද එහෙම නැත්නම් අපි ඒ වෙනුවෙන් වෙන කවුරු හරි කියන කම්බලා ඉන්නවද නැත්නම් කවුරු හරි ඇවිල්ලා අපේ රාග ద్వේෂ මොහේ දුරු කරලා දෙන කම්බලා ඉන්නවද එහෙම නැත්නම් මේක එක සැරේම gediya පිටින්ම අයින් කරන්න පුළුවන් කම්බලා ඉන්නවද කියලා බලනවනම් ඇත්තටම කියනවා ආජීවක ශ්‍රාවකයා හිටපු තැන වගේ තමයි අපිත් ඉන්නේ එතකොට අපිට අහන්න වෙනවා අපේ සරුවච්චන්හන්සේ දේශනා කරපු ඒ ධර්මය සුවක්ඛාතයි කියලා තියෙනවා කොහොමද ඒක සුවක්ඛාත වෙන්නේ කියලා Tamanටම තමන් ප්‍රශ්න කරන්න වෙනවා නැත්නම් අල්ලපු ගෙදරින් අහන්න වෙනවා සුවක්ඛාතද ඇත්තද කියලා. නමුත් ඒක එහෙම නොවි Taman තුල අත්දකින්න නම් ඒ සඳහා ඒ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා ආදී ක්‍රමපිළිවෙලක් තියෙනවා අන්නේ ක්‍රම පිළිවෙල අනුව තමයි මේක ඔක්කොම හරි පටන් අරගන්නේ. ඊට පස්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගිවන් කරමින් 100%ක්ම ඒ කියන ප්‍රහාණයටපත් වෙන්නේ. ඒ මොකද මේ කෙලස් මේ රාගය කියන කෙලස් මුල, ද්වේෂය කියන කෙලස් මුල, මෝහය කියන කෙලස් මුල යම් ආකාරයකට කැමති උනත් නැති උනත් කියන්නේ 100%ක්ම දැන් අල්ලගෙන ඉන්නේ ටික ටික බෝ වෙලා තමයි. ඒ බොහෝ වෙලා අන්තිමට උදේ ඉඳලා හැන්ද වෙනකම්ම අතෝරක් නැතුව තරතෝංචක් නැතුව කාම ඡන්දයෙන් ව්‍යාපාදයෙන් චීන මිද්දෙන් උද්දච්ච කුක්කුච්චෙන් විචිකිච්ඡාවෙන් කියන සාමාන්‍ය නීවරණ හෝ එහෙම නැත්නම් ඊටත් කලින් කෙරෙන ඊට කලින් සඳහන් වෙන සතු මරීමෙන් හොරකම් කිරීමෙන් කාමීත්‍යාචාරය කිරීමෙන් බොරුවෙන් කියනමෙන් හිස් වචනෙන් පරස වචනෙන් පිරිච්ච මේ தත්තට යනකම් අපි කෙලසුනේ ওই වාගේ කෙලෙස් ඇසුර වැඩි කිච්ච නිසා තමයි. ඉතින් ඒ කෙලෙස් හැත් බැඳිච්ච තාලෙට එහෙම නැත්නම් මේ මලකඩ කාච්ච තාලෙට මොනේ මලකඩ අරින්ද. ඉතින් ඒ නිසා සරුවච්චන් වහන්සේගේ උගන්වීමේදී මේ කෙලෙස් භූමි තුනක් හඳුනාගෙන තියෙනවා. එක එක කෙලෙස් භූමිය සඳහා ශික්ෂණ තුනක්, ශාසන තුනක්, පණිවිඩ තුනක්, ප්‍රතිපatti තුනක් සඳහන් වෙනවා. විතම තියෙන ඊටාම ගොරෝසු කෙලෙස් භූමියට තමයි වීතික්කම භූමිය කියලා කියන්නේ. වීතික්කම භූමිය කියලා කියන්නේ අනුන්ට තමන්ට හිංසා කරන සමාජයට සමාජ පද්ධතිය උල්ලංඝනය කරන මේ සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය කියන කායික දුස්චරිතයත් බොරුව කේලම හිස්සචන පරසවචන කියනවා වචී දුස්චරිතත් කියනවා වීතික්කම භූමිය කියලා. ඉතින් ඒක වීතික්කම භූමිය විස්තර කිරීම සඳහා දෙන නිදර්ශනය තමයි යම් කිසි තාම වීලි අවස්ථාවක කැලයකට ගින්නක් ඇති වෙච්චාම අපිට ලැබු ගින්න කියලා කියන්නේ. ලැබු ගින්නක් ඇති වුණාට පස්සේ ඒක සබහා ධර්මයේ කොටසක් වෙනවා මොනම කෙනෙකුටවත් ඒක වළක්වන්න බෑ. එතකොට ගන්ධනව පුලුස්සාගෙන අක්කර ගණන් මේ ඉඩම් ගස්කොලන් සත්තු විනාශ කරගෙන ඉන්නටම ඇති වෙනකන් ඇති වෙනකන් ඥාන එකක් තමයි ලැබුගින්න කියලා කියන්නේ. ඉතින් ඒක ඒ බීලි රටවල් වල බේරන්න බැරි කොච්චර වියදම් කරලා කැලෑ වැව්වත් කොතනින් හරි පුංචි ගිනි පුපුරක් පටන් ගත්තට පස්සේ ඒක වළක්වා ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා මේ වීතික්කම භූමිය සඳහන් කරලා තියෙන්නේ ඒ ලැබුගින්නක ස්වරූපේ. මේ ලැබුගින්න හටගන්න පටන් ගන්න පුලිඟුවක් තියෙනවා. සමහර ලාවට කෙනෙක් සිගරට් එකක් බිල විසිකරන බට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගස් දෙකක් එකට ඇතිලිලා ඒකෙන් එන පොඩි දුමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල වාහනේ ස්ටාර්ට් කරනකොට සයිලන්සර් එකේ තිබුණු ගිනි දඹු එළියට පිට වෙනවා නම් ඒ එන ගිනි දම්බක් ඇති. ඒ තරම්ම භූමිය සම්පූර්ණ වෙලා තියෙන්නේ පටන් ගත්ත ගමන් සමහරට සාමාන්‍ය පරිසරයේ උෂ්ණත්වය පවා අංශ 45ට විතර නගිනවා. ඒ වෙලාවේ ගින හට ගන්න ඕනේ ඒකෙන්ම ගිනි ගන්න තරමට තියෙන. ඒකට ඩිංගිත්තක් ඇති. අන්න ඒ වාගේ ඒ පුලිඟුවට ඒ ගහක් ඇතිලිලා එන ගිනි දුමට ඒකට කියනවා පරිඋත්ථාන කෙලෙසි කියලා නැගිටලා තියෙන්නේ ගින්නක් බවට පත් වෙලා ඉවරයි දැන්. පොලිඟක් බවට පත් වෙලා ඉවරයි. ඒ පොලිඟක් බවට පත් වෙච්ච අවස්ථාවේ කියන පරිඋත්ථාන කෙලෙස් කියලාකට නීවරණ කියලා කියනවා. මේ නිදර්ශන දෙකට සාපේක්ෂව අනුසය කෙලෙස් කියලා කියන්නේ ගිනි පෙට්ටියක ගිනි හට ගන්න පුළුවන් ප්‍රභව ශක්තියට. අතු දෙකක් එකට මැදීමෙන් ගිනි ගන්න දණු දෙකක් එකට ඇතිලීමෙන් ගිනි හට ගන්න පුළුවන් ශක්තියක් වීලි ලීවල තියෙනවා. ඒ ලී වල තියෙන මේ ප්‍රභවයටම අනුශය කියලා කියනවා. ඒක තමයි පත්තු වෙන පටන් ගන්නන්නේ. ඇතිල් වෙන පටන් ගන්නත් නෑ, රත් වෙන පටන් අරගන්නත් නෑ. නමුත් යම් තැනකදී ඒකට එක දාලා ඇතුළුවොත් ඕනම වෙලාවක ගින්නක් ඇති කිරීමේ ශක්තිය ඒ දරලී කැලේ තියෙනවා. ගිනි පෙට්ටියේ ගිනිකුරු හිස ගිනිකුරු පෙට්ටියේ එක කෝණයකට එක වේගයකින් ගැහුවොත් පුලිඟුවක් පයින්. හැබැයි ගිනි පෙට්ටියේ දිනකොට ගිනි කූරු හිසේ තියෙනකොට ඒකේ ගිනි ඉපදීමේ ශක්තිය තිබුණා බොහොම සීතලව මොනම හේතුවකින්වත් පේන්නේ නැහැ කී ගිනි පුළඟක ලකුණු. නමුත් ඒ ගිනි පුළඟක් ඇති කිරීමේ ශක්තිය සයනය කරලා තියෙනවා නිින්ද ගිහිලා තියෙන එක ඇතුලේ. අනුශය කියලා කියන්නේ නිින්ද ගිහිලා තියෙනවා. හැබැයි ඒක සාක්කුවේ දාගෙන යන්න පුළුවන්. ඒකේ කිසිම බාධාවක් නැහැ. ගිනි පෙට්ටියක් පැට්ටල් තියෙන තැනක තිබ්බ ප්‍රශ්නෙකුත් නැහැ. නමුත් මේ දෙක ගැටුනොත් නැත්නම් ඒ අනුශය කෙලස් අවිස්සෙන්න ඕන කරන පසුවිම සකස් වුණොත් සකස් වෙච්ච ගමන්ම ඒකෙන් ගිනි පුළඟක් හැකිය හැතිීමේ හැකියාවක් ගිනි කුරු හිශේෂා ගිනි කුරු පිටි පැත්තේ තියෙනවා. <clears throat> ලී දෙකක් එකට ඇතිලිතාම තියෙනවා. ඉතින් අන්න ඒ දේ ගබඩා වෙලා තියෙන ඒ ප්‍රභව ශක්තිය වගේ තමයි අනුසය. ඒ නිසා පුද්ගලයේ කිව්වහම එයාගේ වීතිකම කෙලස් පේනවා. ඒක ක්‍රියාව වෙන්නත් වෙන කෙනෙක් අවශ්‍යයි. තනියම වීතික්‍රමණය වෙන්නේ නැහැ. සතෙක් මරන්න තව පණ ඇති සතෙක් වෙන්න ඕනේ පණ බව කියන දැනගන්න ඕනේ උපක්‍රම කරන්න ඕනේ උපක්‍රමයේ සතෙ මැරෙන්න ඕනේ මරණ බව දැනගන්න ඕනේ. ඒ නිසා ලේසි නෑ වීතික්‍රම කෙලෙසක් කරන්න. ඊට හොරකමක් කරනකොට ඒක අනුන්ගේ වස්තුවක් වෙන්න ඕනේ. ගැනීමේ චේතනාව අවශ්‍යයි. ඒ චේතනාවට ප්‍රයත්නයක් අවශ්‍යයි. ප්‍රයත්නෙන් ඒ තිබුණු වස්තුව එතන උස්සන්න ඕනේ. එතකොට ඒක සොරකමක් බාට අංග සම්පූර්ණ වෙනවා. කාමීත්‍යාචාරය කරන්නත් දෙන්නේ දෙන්නෙක් එකතුව කළ යුතු දිය කිසිම සමාන කළ යුතු ග්‍රාමීය ධර්මයක් විදිහට ਸਰවචාන්සෝ පෙන්නලා දීලා තියෙනවා. ඒකත් තනියම කරන එකට කාමීත්‍යාචාරය කියන්නේ. මොකද මෙතන ආචාර ධර්මයක් ඇදෙන්නේ. මිත්‍යාචාරයක් සිද්ධ වෙන්නේ. මේ හැම එකටම දෙවන්නේ ඕනේ. බොරුවක් කියන්න බෑ ගහක් කලක් එක. ඒ වගේම කේලමක් කතා කරන්න බෑ. ඒ වගේම සම්පප්පලාපයක් හිස් වචනක් කතා කරන්න බෑ, පරසෝචනක් කතා කරන්න බෑ. ගහකට කලකට බැන්නට ඒක ගණන් ගන්න. ඒකට පණ ඇදී තව කෙනෙක් ඉන්නත් ඕනේ. යාට ඒක වැටෙන්නත් ඕනේ. ආන්නේ විදිහට හැම වෙලාවෙම වීතික්‍රමණය වෙන්න දෙවන්නේක් අවශ්‍යයි. ඒක නිසා වීතික්‍රමණයක් වුණොත් තමයි අර තව එක්කෙනෙක් හරි ලෝකේ දාන්න. වීතික්‍රමණේ වසාලන්න බෑ. ඒක කරන්න විශාල කනු රාශියක් අවශ්‍යයි. මේ වීතික්‍රමණය වුණාට පස්සේ ඒ පුද්ගල సంతානයේ ඒක ඉතින් ඊට පස්සේ අර ලැබුගින්නකට අහුවෙච්ච වණයන්තරයක් වගේ කොච්චරක් දවල පුච්චලා යයිද කියන එක එක පුද්ගලෙක් ඔය හිට්ලර් වගේ එක පුද්ගලෙක් ඒ වරද්දාගත්තට පස්සේ ඉතින් ජාතිය වනසනවා මොන જાති කිරොත් එක නතර කරන්න. ඒ නිසා යුද්ධයක් කියන එක එයාට බොහෝම සුළු දෙයක්. ඔය ලව්ගින්න වගේම තමයි ලව්ගින්න. ඒක පටන් ගත්තට පස්සෙත් ඒකේ කිලෝරක් කොහොමඩක්වත් නැහැ. ඔය කාම ලෝකේ බටහිර ලෝකේ අම්මයි දරුවයි අතරවත් වෙනසක් නැහැ. තාත්තයි දුව අතර වෙනසකුත් නැහැ. ඔය අපි කියන සෙනෙහසක් විතර නෑ. ඒක පොඩ්ඩක් මල පැනපු ගමන් කොයි යනවද හොයන්න බෑ. ඉතින් ඊට පස්සේ ආවේ කොච්චර නම්බුකාර වුණත්, කොච්චර උගත් වුණත්, කොච්චර ලස්සන වුණත්, කොච්චර සදාචාරයක් තිබුණත් ආය කිසිසේත්ම කොහොමද ගන්න බැරි තරමටම ඉතාම තුච්ච තත්ත්වයකට පත් වෙනවා. ඉති මෙහෙව් කෙලසිච්ච විතික්‍රමණ වෙන ලෝකෙක මේ තරම් කෙලස් වගුරු වන ලෝකයක කෙලස් වගුරු වගුරු වද්දී වැగిරෙන කෙලස් කුල්ලක ඉන්න අපිට තව කෙනෙක් ඔසවා තියන්න පුළුවන්ද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. මේ විදිහට කෙලසිච්ච ලෝකයක තව කෙනෙක් කෙලස් ඇති නොකරනද තව කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන්ද? බුද්ධ ජනසේ සාධාරණව සැක කරනවා මේ කෙලස් පිළිබඳව මේ වගේ හැඟීමක් නැති කෙනෙකුට තව කෙනෙකුට උදව් කරනවා කියලා කියන්නේ රාගයක්මයි. ද්වේෂයක්මයි. මෝහයක්මයි. තව කෙනෙකුට කරන මේ එකම උදව්ව තමයි කරනවා නම් මේ රාගයෙන් බේරියන්, මේ ද්වේෂයෙන් බේරියන්, මේ මෝහයෙන් බේරියන් කියලා සකාත ධර්මයක් දේශනා කරන එක තමයි කළ හැක්කේ. නමුත් අපි එක දවසක් ගත්තොත් අපිට මේ අනුන්ට උදව් කරන්න තියෙනවා, අරයාගේ වැඩ තියෙනවා, මෙයාගේ වැඩ තියෙනවායි කියලා දවසේ පැය 24මදි. ඒකල කිව්වොත් මේ රාග ප්‍රහාණය පිණිස, දෝහස ප්‍රහාණය පිණිස, මෝහ ප්‍රමාණය පිණිස ටිකක් භාවනා කරන්න කියලා වෙලා නැහැ. මොකද මේ අනුන් කොට දාන්න හදනවා. බුදුරජාණන්සේ කියන මේ තමන් මේ තන මඩ ගොහරක ඉඳගෙන මඩ අසුචි වලක ඉඳගෙන තව කෙනෙක් ගොඩ දාන්න පුළුවන් කියලා හිතනවා නම් විශේෂයෙන් මේ ඒ කාර්යයේ තියෙන භයානකම මේකේ තියෙන ගැඹීරත්වයේ දකින්න සරුවචන් වහන්සේ කවදාකවත් කෙනෙකුට තව කෙනෙකුට දාන කතාවක් හඳුන්වා දෙලා නැහැ ධර්මයේ හඳුන්වා දීමකින් තොරව. ඒක නිසා සවක්කාතනම් වූ ධර්ම විනයක් අපි අපේ සරුවචනසේ දේශනා කියලා කරයි කියලා කියාගෙන හිටියට අපි අපේ ජීවිතයෙන් අපි අපේ අවුරුද්දක් තුල අපි අපේ මාසයක් තුල අපි අපේ සතියක් තුල අපි අපේ දවසක් තුල කොච්චර වෙලාවක් ගත කරනවද මේ කියන විදිහේ වීතික්කම භූමිය ඉවත් කරලා මම සීලයක් අරගෙන සතුක් මරන්නේ නැතුව අදිෂ්ඨාන පුරෝග සතුන් නොමරා සිටිමි කියලා ඒක සමාදන් වෙන්නේ නැහැ මම හොරකමක් නොකරමි කියලා හොරකම් නොකිරීමේ ශිල්පදේ සමාදන් වෙලා ඒක මේ අගේ කරන. කාමීත්‍යාචාරය නොකරම කියලා එක වැළකීලා ඒක අගේ කරන. බොරුවෙන් කේලමෙන් හිස් වචනෙන් පරස වචනේ කිව්වොත් දවසේ කොයි චිත්තක්ෂණයේද අපට මේ වගේ තැනකට ඇවිල්ලා ඉව කරන්න වෙලාවක් නැති නිසා බේරෙනවා මිසක් කොයි චිත්තක්ෂණයේද අපැතින් බොරුවක් කියෙන්නේ නැහැ කියලා කියනවා. කොයි චිත්තක්ෂණයේද සම්පප්පලාප නැහැ කියන්න පුළුවන්. මේ හිස් වචන කතා කරනවා කියන්නේ. කොයි වෙලාවෙද අපිට කියන්න පුළුවන් ඉන්නේ අපි කියන දේ පරිසවචනට වැටෙන්නේ නැහැ කේලමකට අහු වෙන්නේ නැහැ කියලා. ඒක නිසා ඒ කෙලෙස් භූමියත් එක්ක බලනකොට කෙනෙක් තව කෙනෙක් මුදාලනවා. ගොඩ දානවයි කියලා කියන එක මඩ බොහරක ඉතිච්ච කෙනෙක් තව කෙනෙක් කොසවන්න හදනවා වගේ කියලා තමයි බුදුහාමුදුරනේ පෙන්නේ. මේකේ මේ කෙලෙස් කරන මිනිස්සයා පාපකාරයට ගල් ගහන්න හදන කතාවක් නෙවෙයි. පව්කාරයට ගල් ගහන කතාවක් නෙවෙයි. නමුත් ਸਰුවචන්සේ සඳහන් කළ තිනවා තව කෙනෙක් ගොඩ මිල කෝක වේතත් එක්කෙනෙකුට තමන් පිරිසුදු වෙන්න ක්‍රමයක් දේශනා කරන්නයි සරුවචන වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ. තමන් දන්නවනම් අසීමිතව කිලෝරක් නැතුව අනන්තවත් රාගේ පහළ වෙන, ද්වේෂේ පහළ වෙන, මෝහේ පහළ වෙන ජීවිතයක මම ගත කරන්නේ. ඒ නිසා තවත් එවැනි මට්ටමක ඉන්න කෙනෙක් ඇවිල්ලා මම කොට දාන්න බෑ. යත්තව එරණ එකයි වෙන්නේ. නමුත් මේ සරුවචන් වහන්සේ පහළ වෙච්ච ලෝකයක් බුද්ධෝත්පාද කාලෙක අපි ඉන්නේ නමුත් මේකේ ප්‍රමාණවත් දැනගෙන තමන් වේදෙන්න ඕන කියනවනම් මෙන්න මේ වීතික්කම කෙලෙස් වලින් ගැලවීම සඳහා ਸਰවඥාන්සේ <clears throat> දේශනා කරන්නේ සීල ශික්ෂාව. මේකට සීල ශාසනය කියලා කියනවා. සීල අංග කියලා කියනවා. ඒ සඳහා කාය වචන දෙක හික්ම ගන්න කෙනෙක් තව කෙනෙකුට පටවනකම් ඉන්නත් එපා තව කෙනෙක් කියනකම් ඉඳින්නත් එපා කරුණාවෙන් <clears throat> කල්යාණ මිත්‍ර යෝජනා කරන්න පුළුවන් නැත්නම් යෝජනා කිරීමෙන් එහාට සීලයක් නැහැ. කාටවත් ඒක පටවන්න බෑ. අනිකුත් සෑම ආගමකම ඒ විනය එහෙම නැත්නම් සදාචාර නීති තියෙන ඒවට කියන්නේ කමාන්ඩ්මන්ට්ස් කියලා ඒවා පනත්. අනත් සහිත පනත්. බුද්ධ ආගමේ විතරයි හරුවත් යනවාන්සේ තව කෙනෙකුට අනත් සහිත පනක් දාන්න නැති නිසා එක්කෙනෙක් මම දැක්ක මේ ළඟදී පත්‍රිකාවක් දීලා තිනවා අනක් නැති පනක් කියලා. බුදුරජාණන්සේ දීලා තියෙන සීල ශික්ෂාව මම සතු නොමරමි හොරකම් නොකරමි කාමීත්‍යාචාරය නොකරමි කියන එක තෝ කෙරවන්නපත් කෙරුවොත් මරනවා කියන කතාවක් නෑ. ඥානක් නැති පණතක් තියෙන. ඒ ඒ බුදුහාමරංගර මුලේ ඉඳලම තියෙන අහිංසක ප්‍රතිපදාව තමයි. අද බොරුවෙන් කියලිමින් හිස්සචනේ වලක්ක ගන්න මේකෙදී අපි තව කෙනෙක් වලක්වන්න හදනවා කියන එක අර තමන් ඉන්න මඩ ගොහරුවේ තමන් ඉන්න තැනේ භයානකම දන්නේ නැතුව ඒ තමන්ගේ පෞටික ජීවිතය තව කෙනෙක් ගොඩ ගන්න හදනවා වගේ. ඒ නිසා ඒක හොඳට සංවේගය පහල කරගත්ත කෙනා පුළුවන් තරම් ශක්ති ප්‍රමාණය මතක තියාගෙන ඉන්න ඕනේ සීලයෙන් තොරව රාගෙන් යුක්තව, ද්වේෂයෙන් යුක්තව, මොහයෙන් යුක්තව ගත කරන හැම වෙලාවකම අනන්ත අප්‍රමාණ සංසාරයක් දුක් විඳින කෙලෙස් අපේ ඇත්තෙන් දැස්සෙන් ඉඳී. අම්මා මරනවා කියන එක ඉතුරු ලොකු අමාරුවක් නෙවෙයි. තාත්තා මරනවා කියන එක එච්චර අමාරුවක් නෙවෙයි. නැත්තම් ඒ නුඹිනා කාමීත්‍යාචාරය කියන එක එච්චර දුර දෙයක් නෙවෙයි. ඒ නිසා සීල ශික්ෂාවෙන් ආරසා වෙනවනම් වීතික්කම භූමියේ. ඒ කියන්නේ උල්ලංඝනය වීම වළක්වාගෙන ජීවත් වෙන්න පුළුවන්. පළවෙනි දවසේ මම මතක් කරපු විදිහට මේ ජීවත් වෙන එකට සාන්තියක් හිතේ තියෙනවා. මැරුණත් නාකි වුණත් වයසට ගියත් කරුවලකට ගියත් බය වෙන්න දෙයක් නෑ මම කාටවත් අඩු ගානේ හිංසා කර කර හිටපෙන්න හිංසා නොකරන මට්ටමට ආවනම් සීල ගැන හිතලා නැත්නම් කවදාවත් කරන්නේ නැහැ කියලා හිතනවනම් ලොකු ශක්තියක් එනවා. ඒක නිසා අද මේ දාන පිළිසත් ඉන්න නිසායි මම මේ ධර්ම දේශනා දවසේ ධර්ම දේශනා සම්පූර්ණ වෙන්න ඕන නිසා මේ කොටස මතක් කළේ. නමුත් මේ භාවනා ජීවිතය කියලා කියනකොට භාවනා මධ්‍යස්ථාන කියනකොට ප්‍රධානම ශික්ෂාව ප්‍රධානම අංගේ ප්‍රධානම ශාසනය වෙන්නේ සීල ශික්ෂාව නෙවෙයි මොකද භාවනාව පටන් ගන්නෙම සීල ශික්ෂා පද නෙවෙයි. ඒකෙන් අදහස් කරන්නේ මේ භාවනාවට එන ඔක්කොම සීලෙන් අංග සම්පූර්ණයි කියලා. අඩු ගානේ ප්‍රතිපදාවක් වශයෙන් ගන්න අපි භාවනා කරන කාලේ මෙවැනි ශික්ෂාවක ඉන්න ඕනේ ඒක සාමාන්‍ය ගෘහස්ථයෙක් කරන පන්සිල් නෙවෙයි එක්ක අට සිල් එක්ක දස සිල් ඉහළ සීලයක් සමාදන් වෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයා පුළුවන් තරම් ශක්ති ප්‍රමාණයෙන් අර කායික වාසික දුෂ්චරිත නැතකරන උත්සාහ ගන්නවට අමතරව සමාධි ශික්ෂාවක් එහෙම නැත්නම් රාගයේ පරිඋත්ථාන මට්ටම එහෙම නැත්නම් ගිනි පුළඟුවක් අනින මට්ටමේදී ඒ ගිනි පුළඟේ එතරම් නිමා ගැනීම සඳහා අතරන් ලැබ ගින්නක් පාටපත් වෙන්නේ ඉස්සර වෙලා එතනදීම අල්ලා ගැනීම සඳහා හැකිතාක් එළඹ සිටි සිහියෙන් අප්‍රමාදීව බලා ඉන්නවා මේක පමා වුණොත් ගිනි ගන්න ඉඩ තියෙනවා එන්නකොටම ගින්න එනකොටම වළක්වා ගැනීම ප්‍රයත්න. ඒක සාමාන්‍යයෙන් ඔය ඕස්ට්‍රේලියා වගේ රටවල් වල හැම නගරයකම දැනුම් දීමක් දාලා තියෙනවා අද දවසේ උෂ්ණත්වය මෙච්චරයි ගිනි අනතුර 180යි 160යි 150යි 190යි දැනගත්තොත් ගින්නක් තියෙන බව දැනගත්තොත් වහාම මේ අංකිත කතා කරන්නේ කතා කරපු ගමන් සම්පූර්ණ බලහමුදාවක් ඇවිල්ලා සහයෝගයත් අරගෙන අර ගින්න කොහොම හරි කොටු කරනවා. ඒ විතරක් නෙවෙයි. හැම විශාල ඉඩමකම වටේට වාහනයක් යන තරම් ඉඩමක් තියෙන්න ඕනේ. මේ පැත්තේ ආපු ගින්න එහා පැත්තට යන්න බැරි වෙන්න තනකොළයක්වත් නැතු. තනකොළ හරි තිබ්බොත් ආණ්ඩුවෙන් ඇවිල්ලා තනකොළ කපලා ගහන ගන්න. මොකද ගින්න කාව දිගට යන නිසා. ඉතින් මේ මිනිස්සු උලුවන් තරම් උත්සාහ කරනවා ගිනි පුළඟුවක් අනිත් පැත්තට යන්නේ නැති වෙන විදිහට ඉන්නකොටම නැත කරන. ඒක ඒ ඒ රටට ගියාට පස්සේ ආර්ථිකයේ ගියක් ගොඩනගලකොට නගරයක් නිර්මාණය කරනකොට කොච්චරක් ඒ ගිනි බය තියෙනවද කියන එක තේරෙනවා. ඉතින් ඒක අපි කෙලස් පැත්තෙන් අරගෙන ගත්තොත් හැම කෙනෙක් ළඟම gedara තියෙන්න ඕනේ ගිනි නිවනයක්. මම ගිනි නිවන උපකරණ බිස්නස් එකට ඇඩ්වර්ටයිස් කරන හදන නෙවෙයි අඩු ගානේ හිතේ මේ මේ කෙලෙස්පත් වෙනකොට ඒ වෙලාවට gedara gini ගත්තොත් ඒක gini නිවනෙන් කරන්න පුළුවන් වගේ තමයි ළඟ ආරක්ෂක යන්ත්‍රයක් තියෙන්න වෙනවා. අරතරම්ම ලැබුකින්නක් වටපත් වෙන්නේ නැති වෙන විදියට එනකොට මේක නතර කරගන්න. ඒ මේක තමයි සමත භාවනාව කියලා කියන්නේ. හදිසි ගින්නක් ආවොත් අපි ඒකට තෙල් වලින් ගණ ගන්න ගින්නක්ද දර වලින් හරගත්ත ගින්නක්ද කියලා දැනගෙන ඒක වළක්වා ගැනීම සඳහා උපක්‍රම ටිකක් ඒ වගේ මේකට පුහුණුවක් වුණොත් ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව ගෘහස්ත මට්ටමේ ගිනිනියුන උපකරණ ටිකක් gedaraka තියෙන ASCII ඒ ඕස්ට්‍රේලිය වගේ රටක නම් පුස්තකාලයක් එහෙම නැත්නම් ඔය පොදු ස්ථාන කොහොමඩක්වත් හදන්න බෑ. ඒකේ ගින්නක් આવොත් පැන යන දොරවල් තියෙන්න ඕනේ. ඒ ගිනි නිවන උපකරණ තියෙන්න ඕනේ. ඒවා දෙන්නේ නැත්නම් plan එක පාස් කරන්නෙම නෑ. මේ වාගේ දන්නවනම් ගින්න මෙච්චර විශාල වෙනස් වෙනවා කියලා හැම කෙනෙක් ළඟම පරිඋත්ථාන මට්ටමේ කෙලෙසයක් ආවොත් මම මේකට මොකද කරන්නේ? කොහොමද මම මේකට ක්‍රියාත්මක වෙන්නේ කියලා මොකද නොයන කෙනෙක් නැහැ. කොයි වෙලාවෙ ඒද දන්නෙත් නෑ. ඒ නිසා අපි පරිඋත්ථාන කෙලස් කෙනකින් අදහස් කරන්නේ මේ නීවරණ ධර්ම ටිකයි. නීවරණ ධර්ම ඉස්ලාම සඳහන් කරලා තියෙන කාම මිත්‍යා මේ කාම ඡන්දේ කියන එක. එතකොට මේ කාම ඡන්දයක් Taman තුලේ පහළ වුණා නම් මේ කාම ඡන්දය කියලා කියන්නේ රූප බැලීමේ ආශාව, ශබ්ද ඇහිීමේ ආශාව, විවිධ ගන්ධ සුවඳ බැලීමේ ආශාව, දිව පිනවීමේ රසමස උලවල තියෙන ආශාව, කයට සුඛපභෝගී ඒ වගේම සුව පහසු දනවන දේවල් වල තියෙන ආශාවතා කැමැති කැමැති හිතවිලි හිතේ හිතා ඉන්න ආශාව. ඉතින් මේ ආසාවල් අපිට කොයි වෙලාවෙද නොඑන්නේ? ඒ වගේ මේක ආවට පස්සේ අපි ඒක උපයා ගන්න හදන්නේ ධාර්මිකවමද? එහෙම නැත්නම් මට බැලනට පස්සේ ඒක අධර්මයෙන් හරි කමන්නේ උපයා ගන්න උත්සාහ කරන ගතියක් තියෙනවා. අන්න ඒවැනි தත්වෙකදී අපි අධර්මයෙන්ම උපයන්න හදනවා කියලා කියන්නේ මේ වීතික්‍රම පරිවෘත්තාන කෙලෙසේ වීතික්‍රමණය වෙන්න හදනවා. අල්ලපු ගෙදරට කරදර වෙන්න හදනවා කියන එකයි. ආනේම නොවි මේ Tamange හිතේ පැනනකට පස්සේක තව කෙනෙකුට හානි නොවන විදියට මේ කාමච්ඡන්දේ හෝ ව්‍යාපාදේ හෝ තීන මිද්දේ හෝ උද්දච්ච කුච්චේ හෝ විචිකිච්ඡාව නැතර කර ගැනීම සඳහා මේවලම් නැත්නම් ජීවන කණ්ඩායම විනිවන උපකරණ ටිකට තමයි ඔය පරිඋත්ථාන කෙලෙස් සම්බන්ධව නැත්නම් පරිඋත්ථාන කෙලෙස් නැති කිරීම සම්බන්ධව මේ භාවනා කරනවායි කියලා කියන්නේ සමත භාවනා කරනවායි කියලා කියන්නේ එහෙම නැත්නම් ඒ කාමච්ඡන්ද ආදී නීවර ධර්ම ප්‍රහාණය කරනවා කියලා කියන්නේ. ඉතින් මෙතනදී මේ කාමච්ඡන්දේ කියන නීවරණ ධර්මයක් කාමච්ඡන්දේ නැති හිතේ ඒ වෙනුවට මතු කරගත යුතු ඒකාග්‍රතාවයේ කියන චෛතසිකයක් දෙක අපිට ටිකක් සාකච්ඡා කරන්න වෙනවා. මේක ඉතින් ටිකක් ළමහට දාස් ශාස්ත්‍රීය පැත්තට යනවා කියන්න පුළුවන්, දර්ශනීය පැත්තට යනවා කියන්න පුළුවන්, ගැඹුරු කියන්න පුළුවන්. නමුත් මේක අපි සුද්ධියක් බලාපොරොත්තු වෙනවා නම් දත යුතුයි. මේ කාම ඡන්දේට කියනවා කාම ගුණ කියලා. කාම ආශාවල් කියලා. කාම ආශාවල් වල තියෙන ස්වરૂපේ තමයි වහා අරමුණු මාරු කිරීම. එක රූපයක් දිහා වැඩි වෙලා බලන්න බෑ රූප මාරු කරනවා. එක සත්‍යයක් නැවත නැවත අහන්න බෑ ශබ්ද මාරු කරනවා. එකම ගඳක් නැවත නැවත බඳින්න බෑ ගඳ මාරු කරනවා. එකම ආහාර වේල හැමදාම කන්න බෑ ආහාර වේල මාරු කරනවා. එකම පුටුවක එක වී ආසනයක ඉන්න බෑ නලියන. ඉරියව් වෙනස් කරනවා ආසන වෙනස් කරනවා. ඒකෙම මොන හරි විශේෂයකට හිතවදලා මේක දිගේම ඵලයන් කිව්වට යන්න බෑ. හිත හරීමේ දුර. මේ විදිහට විවිධ අරමුණු රස හේවීමට කියන කාම ගුණය නැත්නම් කාම ඡන්දය කාම රාගය නැත්නම් රාගය නැත්නම් ආශාව ලොල් බව ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් සරුවච්චන් වහන්සේ ඒ කෙලෙස් වල තියෙන භයානකම දන්න කෙනෙකුට මුළු ජීවිතේම උදේ ඉඳලා හැන්ද වෙනකන් නෙමෙයි අඩු ගානේ తాවකාලිකව හෝ මතක් කරලා දෙනවා මේ කාම ඡන්දේ නම් වූ විවිධ අරමුණු વિશે දුවන හිත පිස්සු හැදිච්ච වඳුරෙක් වගේ මේ හිත පොඩ්ඩකට එක අරමුණක ඒකාග්‍ර කරන එක කියන්නේ ඒතකොට කාමච්ඡන්දය කියලා කියන්නේ නීවරණයන්ගේ භයානකම නීවරණය. ඒක නැති වුණාට පස්සේ ධානයක් ලැබෙනකොට නැත්නම් ධානයක් කිට්ටු කරගෙන සමතිත එනකොට යෝගාවචරයට වෙන දැනගන්න පුළුවන් මේ ස්වකහාත ධර්මවිනේ දැනගන්න පුළුවන් ක්‍රමේ තමයි හිත එක අරමුණක බොහෝ වෙලා පවත්වන්න පුළුවන්කම. ඒකට කියනවා ඒකාග්‍රතාවය කියලා සමාධිය කියලා මේක සඳහන් කරනවා. සමතය කියන වචනේ මේක සඳහන් කරනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් නිකන් මේ කාරණාව තේරුම් ගන්න අපි යකඩ කෑල්ලකුයි කාන්දම් කෑල්ලකුයි ගත්තොත් යකඩ කෑල්ලේ තියෙන යකඩ අංශු කිසිම සංවිධිත භාවයක් නැහැ අසංවිධිතව හැම අතටම විසිරලා තියෙනවා මුඛාන්දම් කැලේ තියෙන අංශු හැම වෙලාවෙම උතුරු දකුණු දිශාගත වෙලා තියෙනවා. ඒක නිසා කාන්දම් කැලක් මැදින් ඉල්ලුවාට පස්සේ එයා පෘථුවියේ උතුරු දකුණු දිශාවට යන නිසා ඕනම තැනක උතුරු කටුවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. යකඩේ ඒ ගතිය නෑ. කාන්දම් කැලක ඔක්කොම අංශු එක දිශාගත වෙච්ච නිසා කාන්දම් ශක්තිය තියෙනවා. ඒ වගේම යකඩ ඇද ගන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා. අපි වට කියනවා අයස්කාන්ත කියලා. කාන්දන් වලට පාලියෙන් කියන අයස්කාන්ත කියලා අයස් කියලා කියන යකඩෙට කාන්ත කියලා කියන ඇද ගන්නා සුළු. යකඩ ඇද ගන්නා සුළු. ඒ නිසා හොඳට භාවිත මනසක් ඇති මිනිසයා හැම වෙලාවෙදීම බුද්ධ ධම්ම සංඝ කියන දිශාවල වලට හැරෙනවා. අනෙකුත් භාවිත නැති අත්තන්ගේ අවධානයටත් ලක් වෙනවා. අනික් කට්ටිය වශී පවත් ගන්න පුළුවන් ශක්තියකුත් ඇති වෙනවා. හැබැයි දෙන්නගෙම තියෙන සමාන වස්තු. එකක් සංවිධිතයි එකක් අසංවිධිතයි. අසංවිධිතයට කියන යකඩ කියලා සංවිධිත දෙයට කියනවා කාන්දම් කියලා. ඒ නිසා කාන්දම් වල වටිනාකම යකඩත් එක්ක බලන උඟාවක් වැඩි. මොකද හේතුව ඒ අංශු දිශාගත වීම නිසා. ඒකාග්‍ර වෙලා තියෙන්නේ. ඉතින් එතකොට පොඩි ළමයෙක්ගෙන් ඔය අටේ පන්ති නවයේ පන්තියේ ඉන්න කෙනෙකුට භෞතික විද්‍යාව වගේ විෂය ගුණ ගන්න ඔය කාන්දම් හදන හැටි කාන්දම් වල ගුණ කියලා දෙනවා. කාන්දමක් හදන්න නම් කරන්න තියෙන්නේ යකඩේ අරගෙන හයියෙන් අදලා එක තැන ගිහී නතර කරලා හෙල්ලෙන්න බැරි වෙන විදිහට කාන්දම් කැල එක පිළිවට අතුල්ලගෙන අතුල්ලගෙන යනකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අර යකඩේ කාන්දම් බවටපත් වෙනවා. ඒ නිසා හොඳ භාවිත මනසක් ඇති කෙනෙක් එක්ක ඇසුර පවත්නකොට අර අභාවිත මනසක් ඇති කෙනාගේ ජීවිතේ මොකද්දෝ ශික්ෂණයක් මොකද්දෝ පෙළගැස්මක් සිද්ධ වෙනවා. හැබැයි ඒක හරි ලස්සන ක්‍රමයකට අතුල්ලන්න ඕනේ. ආවට ගියට අතුල්ලත් වල ඉඳලා බෑ. ඒ වාගේම ලස්සන සෙල්ලමක් තියෙනවා. වාගෙට කාන්දම් වුණාට පස්සේ ඒ කාන්දම් කාලේ බිම වැටුනොත් අර තිබුණු තාලෙටම කාන්දම් ශක්තිය නැතිලා යනවා. රත් කෙරුවොත් කාන්දම් ශක්තිය නැතිලා යනවා. ඒ නිසා භාවනා කර කර ඉන්න එකන ආය හැලහැප්පි ජීවිත ලක් කරගත්තොත් අර භාවනා මධ්‍යස්ථානදී ඇති කරගත්තේ මේ භාවනා ගුණේ හේම කිරි ටිකක් බිම හැලුණා වගේ විසිරලා යනවා. එහෙම නැත්නම් මේක කාගෙන් රත් වුණොත් ආයශරයක් විශ්ලා යනවා. හැබැයි ඉතින් කෙලෙසෙන්නේම නෑ ආයශරයක් කාන්දමක් උදලා කාන්දම් කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අන්න ඒ වගේ සමත උපක්‍රමවල තියෙන්නේ මේ අපි ළඟ තියෙන ಗುಣ ටික අලුතෙන් මොකක්වත් දෙන්නෙත් නෑ මොනවාක්වත් අඩුවකුත් නෑ අපට. ඒවා මේ දිශාගත කිරීම සඳහා කරන ප්‍රයත්නයක් තමයි සමත භාවනාදී කරන්නේ. සතිපට්ඨාන භාවනාදී කරන්නේ. ඉතින් ඒ සඳහා අපි එක අරමුණක් අරගෙන බොහෝ විට සරුවචනංශී ඊටාම ආරක්ෂාකාරී ඉදිරිපත් කරනවා කායානුපස්සනාව නැත්නම් මේ රූප කර්මස්ථානයක් මනින්ද කිරන්න පුළුවන් පහසු අල්ලන්න පුළුවන් ප්‍රමාණ කරන්න පුළුවන් හැඩයක් ආකාරයක් සහිත රූප කර්මතන එහිම හිත යොදවන්නේ නැවත නැවතත් නැවත නැවතත් එකම අරමුණක හිත යෙදවීම කරනවා කසින භාවනාවේ තාමත්ම ප්‍රසිද්ධයි එහෙම නැත්නම් මේ ආනාපාන සති භාවනාවේදී නාසිකාග්‍රයේ නැවත නැවතත් නැවත නැවතත් හිත යොදවනවා. ඉතින් අර කාමච්ඡන්දේ නිසා නන්නත්තර වෙච්චි අර පිස්සු වැඩිච්ච රිලා හිත ඒ අරමුණේ තියන්න දෙන්නේ නැහැ. රූප වලට පනිනවා, ශබ්ද වලට පනිනවා, ගන්ධට පනිනවා, নানা ප්‍රදේවල් වලට පනිනවා. අර එක තැනක ඒකාග්‍රව හෝ එකම දේ දැක දැක ඉන්න තියෙන අකමැත්ත. ඉති භාවනා කිරීම දන්නේ නැති කෙනා. එහෙම නැත්නම් මේ සක්කාති බව දන්නේ නැති කෙනා හිතනවා මං භාවනාවට සුදුසු නෑ මට ඒක තනක හිත තියන්න බෑ නිසා මගේ හිත පණිනවා ඒක නිසා මම කවදා හරි හිත පණින්න නැති දවසක් ආපු වෙලාවට භාවනා කරන්නම් කියලා. අපේ අක්කා කෙනෙකුත් ඉන්නවා යා කියනවා මේ වෙලාවේ කරන්න බෑ භාවනා පෙන්සොන් ගත්තට පස්සේ මගේ හිත තැම්පත් වෙයි තැම්පත් වුණාට පස්සේ මම භාවනා කරන්නම් කියලා. මොකද අනේ බොහොම හොඳයි එහෙමනම් මේ පෙන්සොන් එකත් වටිනවා. එහෙම ඒ වෙලාවට භාවනා නැත තැම්පත් වෙන ගතියක් එනවනම්. නමුත් එකක් මතක තියානින්ද මැරෙන පන් දවසෙල මැරෙන තුරාට අවදාකවත් මේ හිතේ තැම්පත් ගතියක් නැහැ. ඒක නම් හිතක් වෙන්න බෑ. ඒක ටිකක් මේ රිදෙන්න කියනවනම් කියන්න තියෙන්නේ දන් දෙන කෙනාගේ නොදෙන කෙනාගේ අතර හිතේ තැම්පත් ගැතුවේ කිසි වෙනසක් නැහැ. එක ගානට හෙල්ලෙනවා. එක ගානට දඟලනවා. සීලය රැකපු එක්කනාගේ නොරකපු එක්කනාගේ හරියට මේ භාවනා පැත්තට යොමු කරුවේ නැත්නම් හිතේ කිසිම චාරයක් නැහැ. ඒ එකම තාලේ තමයි. ඒ ජීසිල් ලකින කිනාට දාන දෙන කිනාට බණ වගේක් ඇහෙනවා. කල්යාණ මිත්‍රෝ දකින්න අවස්ථාවක් හම්බ වෙනවා. භාවනා මධ්‍යස්ථාන වලට යන්න පුළුවන් වෙනවා. අපි වගේම කොටසක් භාවනා කරන බව පේන නිසා ඒගොල්ලෝ මේ මේ ප්‍රයත්නයේ මේ පරිේශයට පෙළඹෙන්න ඉඩ තියෙන වැඩි. නමුත් පෙළඹෙන 99%ක්ම හැලෙනවා. මොකද මේ කාම ගුණයාගේ තියෙන මේ නන්නත්තර කරන ගතිය නිසා. විපිලිසර කරන ගතිය නිසා. හිත හැම වෙලාවෙම පිට දොන ගතිය නිසා. නමුත් එකයි මතක තියාන තියෙන භාවනා කරන හෝ වේවා නොකරන හෝ වේවා මේක තමයි හිතේ හැටි. අපි ඉස්ලාම නිල්ලම ගියාට පස්සේ ඒ භාවනා කරනකොට මම මේක කිව්වේ නෑ කියන දෙයක් නෑ. ඉතින් මගේ හිත කියලා විශේෂයක් නෑ. ඒක නන්නත්තරමයි, දහවදුරමයි, දුවනවම තමයි. අහන්න දෙයක් නෑ. නමුත් ඒ නසුද්ද දෙන්නෙක් ගොඩින් මහත්තයා කතා කරලා කිව්වා මොනම විදියකින්වත් මේක කීකරු කරන්න බෑ දුවනවායි කියලා. විශේෂයෙන්ම කියනවා භාවනා නොකරන කාටවදී භාවනා කරන්න පටන් ගත්තට පස්සේ දුවනවා වැඩි. එතකොට ඒ ගොඩින් මත කතා කරලා කිව්ව ඕක තමයි භාවනා පළවෙනිම ප්‍රතිඵලය. මේ හිත Taman යටතේ නැහැ. Tamanට පාලනය කරගන්න බෑ. මේකට කිසිම න්‍යායපත්‍යක් නැහැ. මේක නන්නත්තරයි කියලා දැනගන්න එක තමයි කියව භාවනාවේ පළවෙනිම ප්‍රතිඵලය. ඒක මේ දුර්ලභමක්වත් කෙලේශයක්වත් දනුව කළ යුත්තක් නෙවෙයි. මේක දැනගත්තත් ඒකත් ලොකු දෙයක්. එහෙම නැත්නම් අපි මේ හිත හිතට තමයි මේ කවන්නේ, හිතට තමයි මේ පොවන්නේ, හිත තමයි මේ නාවන්නේ, හිත තමයි මේ යාන වාහන ඔක්කොම දීලා සනීප කරන්න හදනේ. නමුත් ඌ ඉන්නේ අපේ කියන දේ අහන්න නෙවෙයි. ඒකා ඉන්නේ ඒකාගේ මොකද්දෝ දහපතුරා න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ. හොඳටම තේරේ මරණ මොහොතේදී කිසිසේත්ම අපිට උදව්වට නැහැ. අනිත් එක මරන්නම ඕනේ ටික අවශ්‍ය නැතුවත් තියෙනවා. භයානක රෝගයක් එනකොටත් තියෙනවා. කරවලක් වෙනකොටත් තියෙනවා. හදිසි අනතුරකදී තේරෙනවා මේ හිත මොනම හේතුවකින්වත් උදව්ව පිණිස නෙවෙයි ඒක කරන්නේ අර ගිනි කොට බඳිවට තවත් අවුලක් ඇති කළා මානසික රෝගිකුත් ඇති කළ දෙන එක විතරයි. ඉතින් ඒක අනිවාර්යයෙන්ම හැම කෙනාම මැරෙන හින්දා අනිවාර්යයෙන්ම හැම කෙනා වයසට යන නිසා අනිවාර්යයෙන්ම ව්‍යාධි රෝග වලටපත් වෙන නිසා සරුවචනජ මතක් කරලා තියෙනවා මොළයේ තියෙනවා ලුණු මිරිස් කනවා නම් ධර්මයේ සාසවක්කාත බව දන්නවනම් ලෙඩ වෙන්න කලින් වයසට යන්න කලින් අනතුරටපත් වෙන්න කලින් පොඩ්ඩක් මේ හිත පොඩ්ඩක් එක තැනක නතර කරන්න බලන්න බැලුවට පස්සේ මොකද වෙන්නේ කැලේ හිටම කඩුමි කුළුමි හරකෙක් ගිනල ගම්මැද්දේ බැඳගත්තා වගේ උද්දුමාකාර විදිහ නැටිලා නතර වරමන්ද කඩාගෙන යන්න හදනවා කනුව ගලවගෙන යන්න හදනවා. බෙල්ල කඩාගෙන යන්න හදනවා. මොකද අර ශිෂ්ට සමාජයේ හැදිච්ච තැනක ශික්ෂාගරුක වෙන්න කුළුමීම කැමති නෑ. මේක තමයි ආධුනිකයා දකින්නේ. නමුත් වෙන කරන්න දෙයක් නැති නිසා අනුන්ගේ සරණක් පතන්න බැරි නිසා ධර්මයේ සුවක්ඛාත නිසා යම් කිසි කෙනෙක් අපේ හිතම කමක් නැහැ. ඒ දුර්කම් දුර්ලකම් නාන කිවනාහන කත්‍යුදී මම කොහොම හරි කැලෙන් අල්ලගත්ත කුළුමි හරකෙක් හයියත් තියෙන හරකෙක් චීකරු කරගන්න මිනිසෙක් වගේ කැලෙන් අල්ලගෙන ආපු අලියෙක් දැපෙන දමා ගන්න අද්ගොව්වෙක් වගේ මම මේ හිත දමනය කරගන්න ඕනේ කියලා නැවත නැවතත් නැවත නැවතත් යෙදුනොත් ඒ සඳහා මේ විතක්කය සහ වීරිය කියන චෛතසික දෙක ඉතාමත් වැදගත් වෙනවා මේ සතිය ඇති කරගන්න සතිය ගැන මේ දැක ගන්න මගේ හිත මං කියන තාලෙට නැහැ කියලා. ඉතින් ඒක උගාක උග්‍ර වෙනවා එක තැනක ඉන්න බැරිකම තියෙනවා. ඒ කියන්නේ කය මේ ඒක කීකරු කරගෙන ඉන්න බැරිකම තියෙනවා. ඒ වගේම වචන කතා නොකර ඉන්න බැරිකම තියෙනවනේ. ඒ නිසා හොදෝ දමණි දැම්ම වගේ ඉරියව්වේ ඉන්නකොටම ඒකම කටුගයක් බාටපත් වෙනවා. ඒකම දුකක් බාටපත් වෙනවා. ඒ වගේ කතා නොකර ඉන්න එකත් හරි වෙහෙසයි. ඒ මොකද මේ කය වචන දෙක හික්ම ගත්තා උනාට පස්සේ තමයි හිත දකින්න හෝ ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒක භයානකම විදිහට බලපාන්නේ මේ පැයක් වාඩි වෙලා ඉන්නකොට. එහෙම නැත්නම් දවස් ගාණක් කතා නොකර ඉන්න ගියාම. කොහොම හරි අපි හිතමු මේ தত্ত্ব දැනගෙන දැකගෙන උක යොදාගත්තයි කියලා අන්නේම යොදාගෙන කවදා හරි තමන්න පුළුවන් වුණොත් මේ හුස්මක් ගන්න වෙලාවේදී හුස්මක් හෙලන වෙලාවේදී මේ හුස්ම ගන්න වාරේ මේ හුස්ම හෙලන වාරේ මේ හුස්ම ගන්න වෙලාවේදී මගේ ඇඟේ තද බල වේදනාවකින් මට කරදරයක් නැහැ බාහිර සද්ද වලින් මට මහා කරදරයක් නැහැ හිතේට එන හිතවිලි වලින් කරදරයක් නැතු එක හුස්මක් හරි ගන්න හම්බුණා එහෙම නැත්නම් එක හුස්මක් පිට කරන්න හම්බුණා උදරේ පිම්බීම හැකිලින් වශයෙන් බලන කෙනෙක් නම් උදරේ පිම්බෙන වෙලාවේදී හැකිලිලා දෙයක් දැක් ගන්න පුළුවන් වුණා එහෙම නැත්නම් අඩු ගන්න මේ සක්මන් කරන වෙලාවේදී වම පාය බිම තියෙන වෙලාවේ දකුණු පාය තීපී තියෙන වෙලාවේදී ඒ කරන වැඩේට මුළු හදින්ම 100 100ක් හිත යොදලා ඒ නතර කරගන්න පුළුවන් වුණා කියලා කිව්වොත් ඒක හර කුළුමි හරකා වරදන් වර වරපට කඩා ගන්න බැරිකම නිසා කණුව කඩා ගන්න බැරි නිසා දඟල දඟල කණුව මුලම läග්ගා වගේ අරමුණේ සුළු වේලාවකට නතර කරගන්න පුළුවන් වෙනවා. එතකම්ම නම් ඕනම කෙනෙක් හිතන්නේ මේ තරම් හිත දුවන හිත මේ තරම් වේද රඳන මේ කය මේ තරම් කම්බැල්ලයක් තියෙන මේ වටහිර ලෝකට වටපිට ලෝකය කවදාකවත් මට අරමුණක චිත්තක්ෂණයක් පවත්තන් දීලා දෙන එකක් නැහැ. ඒක නිකන් හරියට දුවන අස්සෙක් විතර අලුපෝල් ගෙඩියක් කියන්න හදන වැඩක් වගේ කියලා තමයි හිතෙන්නේ. නමුත් භාවනා කරගෙන කරන යනකොට පරියන්ක 3 4කට පස්සේ දවසක හරි තමන්ට අරමුණේ හිත හිටින්න පටන් ගන්නවා. අන්න එදාට තේරෙනවා යම් චිත්තක්ෂණයක අරමුණේ හිටියානම් ආස්වාසෙලා ආස්වාසෙ දාන ප්‍රස්වාසෙලාදී ප්‍රස්වාසෙ දාන නිම්මි මහැකිලිම වම දක්න දන්නවනම් එක චිත්තක්ෂණ නම් ආනිසංස වැටෙන්නේ ඒ චිත්තක්ෂණ වීදියක් වශයෙන් එක දිගට හුස්ම රේ 10ක් 15ක් තප්පර 10ක් 15ක් ඉන්නකොට තේරෙනවා අන්න ඒ කාලය ඇතුළත රාගය ඇවිල්ලා නැහැ මෙච්චර කල් මේ දෝරේ ගලමින් තිබුණු අසුචි වලකින්න අසුචි පණුවෙක් වගේ රාගයෙන් හටගෙන රාගයෙන්ම පෝෂණය රාගෙම පෝෂණය කරමින් මතු ජීවිතතර රාගයේ වපොන් තිබුණු හිත සුළු වේලාවකට රාගෙන් තොර බව රාගෙන් තොර වෙලා ආදිම දැක ගන්න පුළුවන්. ඒතකොට තරහ ගිහිල්ලත් නැහැ, ද්වේෂයක් නැති බවක් තේරෙයි. මේ ආස්වාසිය මේ ප්‍රසවාසය නෙවෙයි කියලා අන්දවන්ද භාවයක් නැහැ, මෝහයකුත් නැති බව තේරෙයි. ආන්න මේක දැකපු දවසේ ඒ යෝගාවචරයට විශාල ගැඹුරක වතුරක වැටිලා ඉඳලා උඩට ඇවිල්ලා නාසයෙන් අන්තං ඔළුව නාසය විතරක් උතලා හුස්ම පාරක් ගන්න පුළුවන් වුණා වගේ තේරෙන පටන් ගන්නවා මේ ජීවිතේ කොච්චර කෙලෙස් තිබුණත් මේ ලාවට හුස්මක් ගන්න පිසු දෙන්න අවස්ථාවක් තියෙනවා කියන මේක විශාල අශ්‍ර ශීලක් යෝගාවචරයකට මේ බණ කියන්නේ මේක කියලා දෙන්නයි මෙච්චරම කෙලෙස් ගොඩක ඇවිසිලා හිට මිනිසෙකුට හුස්ම ගන්න වාරයක් හම්බුණා. අතුරේ ඉන්න මිනිස්සුෙකුට හුස්ම ගන්න වාරයක් දැන් ආයෙට යනවා හැබැයි. ආයෙට ගිහලා ආයෙ දවසක තටමලා තටමලා හුස්ම ගන්නවා වගේ ගන්න පුළුවන් නම් තේරෙනවා මේ ශාසනයේ සක්කාතයි වැඩ ගන්න පුළුවන් කියලා. නමුත් අපි ඩිංගත්තව ඉස්සරහට ගියොත් ඒ යෝගාවචරයා මේ විදිහට ඇති කරගත්ත ධෛර්යයෙන් ආයශරයක් වැඩෙනවා ආය හැදෙනවා කරලා කරලා කරලා යම් වෙලාවක් එයි මට විනාඩි 10ක් 15ක් වුණත් දැන් නම් ආශ්වාස ප්‍රශ්වාසයේම එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලිම බලන එක නා එහිම නැත්නම් සක්මන් කරනකොට වම දකුණෙම පවත්න්න පුළුවන් කියලා වෙච්ච කවිනාඩි 10ක් 15ක් තියෙන්න පුළුවන්. දැනටත් ඉන්නේ අරමුණ බවක් දැන. තව විනාඩි 10කට 15කට පවත්න්න පුළුවන් වෙයි කියන විශ්වාසය ඇති වෙන්න පටන් ගන්නවා. අපි ඒකට කියනවා සාමාන්‍යයෙන් අරමුණට මූණට මූණ දාලා ඉන්න වෙලාව කියලා. අන්නේ වෙලාවේ ඉන්නකොට තමන්ගේ හිතේ ඒ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච කියන මේ නීවරණ පහම දුරු වෙනවා නම් නැත්තම් තමන් බලාපොරොත්තු අර්ථය ඉෂ්ට වෙනවා නම් සාමාන්‍ය වෙනත් වචන කණ්ඩායමකින් පෙන්ලා දෙනවා ඒක යාට වැටෙන්න පටන් ගන්නවා මේ කාමච්ඡන්දේ මේ උදුක මේ මේ ව්‍යාපාදේ තීන මිද්ද උද්දච්ච කුච්ච කියලා නොදැන හිටියා. යෝගාවචරය ඒක මූල ධර්ම වශයෙන් නොදැන හිටියත් මේ යෝගාවචරයට ප්‍රහාණය වෙච්ච අංග 6කුත් සම්පාදනය වෙච්ච අංග 4කුත් වශයෙන් Tamanට තේරෙන්න පටන් අර ගන්නවා දැන් මම නිකන් හරියට කටුකොහලක රාත්‍රියේ වනසත්තු මැද, කූඩැල්ල මැද, සර්පියෝ මැද වනු ගගා වනු ගගා ගිහිල්ලා අන්ධකාරේ වැස්සේ යන්තම් කලෙලියකට ආවා වගේ. යන්තම් වෙල්ෙලියකට ආවා වගේ තමන්න තේරෙන පටන් අර ගන්නවා මොකද්ද අර කටුකොහල නැතුණයි කියලා. අනේ ඒ වෙලාවේදී අටුවාචාරින් වහන්සේලා පෙන්වන ලකුණු හයක් ලකුණු හයක බාධාවල් නැති වෙනවා. ඒ විදිහට මංගල ලකුණු හතරක් පහළ වෙනවා. පළවෙනි නැති වෙන කරදර හය තමයි අතීතානුධාවනං චිත්තං විකෝපානුපතිනං තම සමාධිත පරිපන්තෝ අනාගත පටිකංකනං චිත්තං විකම්පිතං සමාධිස පරිපන්තෝ කිය අතීතයට හිත ගියා නම් අනිවාර්යයෙන්ම පශ්චාත්තාප වෙලා මගේ සමාධිය කැඩෙනවා අනාගත සැලසුම් වලට ගියා නම් අනිවාර්යයෙන්ම හිත තිගැස්සිලා මගේ හිත කැඩෙනවා දැන් මගේ හිත අතීතෙත් නෑ අනාගතෙත් නෑ දැන් තියෙන්නේ මේ එන එන හුස්මේ ආශ්වාසයෝ ප්‍රශ්වාස. එහෙම නැත්නම් පිම්බීමේ හෝ ඇති. එහෙම නැත්නම් මේ තමඩ තමන පියවරේ එතන එතනයි කියලා අතීතයට දුවන්නේත් නැති බවත් අනාගතයට යන්නේත් නැති බවත් මේ නැති නිසා උද්දච්ච කුක්කුච්ච කියන ධර්ම දෙක. කුක්කුච්ච කියලා කියන්නේ අතීතයට හිත යාම නිසා ඇතිවෙනා වූ පශ්චාත්තාපය. උද්දච්චය කියලා කියන්නේ අනාගත සැලසුම් නිසා ඇතිවෙන අවිසිලි. මේ දෙක නැති බව අතීතයට සහ අනාගතයට නොයනවා. හරියටම ඒ ඒ චිත්තක්ෂණී හිත පවතින බව සැලකිලිමත් යෝගාවචරයට දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් අපනතං චිත්තං දෝසානුපත්නං අබිනතං චිත්තං රාගානුපත්නං කියලා මේ අරමුණ ආනපන බල බල ඉඳදී රාග අරමුණක් ඇවිල්ලා ආශාවක් ඉෂ්ට කරගන්න ගිහිල්ලා එහෙම නැත්නම් සැලසුම් කරන්න ගිහිල්ලා අරමුණෙන් පිටපැනලා හිත රාග රත් වෙලත් නැහැ එහෙම නැත්නම් මොන කරදරයක්ද මේ ආනාපානේ බල බල හිටලා මොකක්ද ඇති ලාභේ? අනික් මිනිස්සු වෙලක් කොහොමද කරගන්නත් මම මේ හුස්ම දිහා බලන්නේ හුස්ම බලා කාටද හරියන්නේ කියලා හුස්මත් එක තරහකුත් නැහැ. අන්නේ විදිහට රාගයෙන් සහ ద్వේෂයෙන් තොරව හුස්මේ හිත හිටිනවා. ඒ හුස්මට ප්‍රේම කරන්නේත් නැහැ හුස්මට තරහ කරන්නේත් නැහැ හිත අර මෙතුවක්කල් සංසාරේ තිබුණේ රාගයට හෝ ద్వේෂයට දුවන්නේත් නැහැ. මෙන්න මේ වගේ වෙලාවල් වල හුඟක් වෙලාට නිින්දට වැටෙන එක. නමුත් මේ යෝගාවචරය ධර්මයේ දන්න නිසා අවදී නිසා එයා දන්නවා කුසීත වෙලා හිත ලීන භාවයටපත් වෙලත් නැහැ. අද්දම නිවන් දකින්න දැම්ම සෝවන් වෙන්න ඕන කියලා තටමඬ ගිහිල්ලා හිත ඇවිසිලත් නැහැ. බලාපොරොත්තු ඇති කරගන්න ගිහිල්ලා හිත ඇවිසිලත් නැහැ නින්දට වැටලත් නැහැ. මෙන්න මේ කාරණෝ 6 අයින් වෙච්ච වෙලාවේ යෝග ජීවිතේ ඊටාමත්ම හිර පායන හදන වෙලාව වගේ බොහෝම වැදගත් වෙලාවක් අතීතය ආශ්‍රය කරන්නේත් නෑ අනාගතයට යන්නේත් නෑ ආශාවල් නිසා හිත කුරුවල් කරගනත් නෑ තරහවල් නිසා හිත පැලහෙන්නෙත් නෑ නිදිමතට ලකුසීත වෙලත් නෑ හදිසිය පැනගෙන ළමට සෝවාන් වෙන්න ඕනේ අර ඥානය ලබන්න ඕනේ මේක ලබන්නේ මොකක්වත්ම නෑ අනේ මේ කරුණු හය නැතුව අරමුණේ හිත පවත්වන්න පුළුවන් නම් මේවට කියනවා පරිපන්ත ධර්ම කියලා පරිපන්ත කියලා කියන්නේ හරස් කපන ධර්ම කියලා. ඒ හය නෑ. ඒ වෙනුවට ඒ යෝගාවචර තේරෙනවා ඉන්ද්‍රියාණං ඒක රසත්තේන ඉන්ද්‍රංගේ සමතාවයක් ඉන්න පටන් අර ගන්නවා ඊළඟ ශද්ධාවත් තමන්ගේ කෘත්‍ය කරලා දෙනවා. ඒ වගේම වීරියක් තියෙනවා නින්දට වැටලත් නැහැ. සතියෙන් දන්නවා මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා. එතකොට සමාධියක් තියෙනවා හිත පිට යන්නේ දැනුමක් එනවා ඔන්න මට දැන් රාග ద్వේෂ මොනවත් නැහැ හොඳට පෙත මාර පාර පෑදිලා තිනවා කියලා ඒ ඉන්ද්‍රංගේ ඒක රස වීම ශ්‍රද්ධා විද්‍ය සත් සමාධි ප්‍රඥාව ගැන කාන්දමක වගේ අසංවිධිත ගතිය නැතුව සංවිධිත ගතියක් හිත නිකන් කාන්දම් වෙන්නා වගේ අයස්කාන්ත භාවය වැටෙන්න පටන් ගන්නවා එතකොට මේ යෝගාවචරය දැනගන්න ඕනේ මේ වෙලාවේදී අර මෙතෙන්ට එනකන් හැටමලා ව්‍යාප්මේ මෙනෙහි කරලා අරමුණු තඩ ලන්න දැඟලුවාට දැන් අරමුණේ හිත කීකරු නිසා අරතරම්ම පොරබදන්නේ නැතුව ඒකට අවශ්‍ය ප්‍රමාණයේ වීරිය යොදලා දෙඩියො මෙනෙහි කරන්නේ නැතුව භාවනාවට යන්න දෙන්න මේක හුඟ දෙනේ කනා ගන්න තැන. හොඳට භාවනා කීකරු වෙනකොටත් එක එක දේවල් මෙනෙහි කරන්න පටන් ගන්නවා. මම අසුභ භාවනා කරන්නද මම අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්නද නානා ප්‍රදේවල් දාන්න හදනවා. අර මේ පරිඋත් ทาน මට්ටමේ යන වැඩක් මේ තියෙන්නේ. ඒක හේම සංසිඳෙන්න අරමුණු මේ බාධාවල් නැතුව අරමුණට යන්න හරින්න නැතුව අවුල් කරන්නේ නැතුව ඒකට ගැළපෙන විදිය අවශ්‍ය කරන ලිප පවත්වාගෙන යාමට අවශ්‍ය දර ප්‍රමාණය දානවා වගේ ගානට කරගෙන යන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට තේනවා ගියර් එකට දාගත්ත ගමන් වාහනේ ගොඩාක් පෙට්‍රල් පුච්චනවා. මොකද ෆස්ට් එකෙන් සෙකන්ඩ් එකට දැම්මලා පස්සේ මේ වාහනේ එහෙමම අච්චරම පෙට්‍රල් පුච්චන තොස් ඒ පෙට්‍රල් ප්‍රමාණය ගොඩක් දුර ගෙනියන්න පුළුවන් තත්යකට එනවා. টොප් එකට දාගත්තට පස්සේ ඒ වේගය අධික වෙන්න ගන්නවා. දැවෙන ඉන්ධන අඩු කරනවා වේගය වැඩි වෙනවා. අන්න ඒ වගේ තමයි යෝගාවචරයේ මේ නීවර ධර්ම දුර වෙන්න දුර වෙන්න දුර වෙන්න යෝගාවචරයට පිට හොඳට පෑදෙනවා අත්තර බර විදියට වලිලන්ඩ දාඩිය දාන්න තටමඬ වෙහෙස කරන්න දෙයක් නෑ අන්න මේ වෙලාවේදී භාවනා විශ්වාස කරලා අදාහගෙන එහෙමම භාවනාවට යන්න ඉඩ අරින්න නම් යෝගාචර ගොඩාක් කමටහන සුද්ධ කරගන්න ඕනේ. උඟ දෙනෙක් මේ අවස්ථාව එනකොටත් ඕනට වැඩිය පොරගන්න ගිහිල්ලා වලිලන්න ගිහිල්ලා තටමඬ ගිහිල්ලා තද ඉසිකක් උන් හදා ගන්න. සමහර වෙලාව මස් පිඩු කොර වෙන්න පටන් ගන්නවා. ඒ මොකද අර වැඩි යාගෙන එනකොට ඒකට අවශ්‍ය කරන නිදහස දෙන්න දන්නේ නැහැ. ඒක හරියට කියනවා දරුවෙක් වැඩි වියපත් වුණාට පස්සේ ඒ දරුවගේ ජීවිතේ ඇඟිලි ගන්න යන නරකයි. එයාට කතා කරලා සමාජීය කතා කරගෙන අවශ්‍ය දෙයක් කරගෙන දරුවට හැදෙන්න දුන්නොත් ඒ දරුවා දෙමාපියන ප්‍රේම කරනවා. අන්න අවශ්‍ය විදිහට තමක්ම තේරන වයසේ තැඟිලි ගහන්න ගියොත් යකා තමයි. අන්න ඒ වගේ භාවනාවත් හැදීගෙන එනකොට එමෙිට එමෙිට එමෙිට ඒක හරි පාරට යන බව දැනගෙන මේ ධර්මයක් කියලා ලෝකේ එකක් තියෙනවා සුවක්හත ගතියක් තියෙනවා හරි පාරට ඒදුවොත් එයා යාම දැනගන්නවා කෙලස් කපන හැටි. ඇඟිලි ගහන්න ගියොත් ආය විශ්ිනු. අන්න ඒ නිසා එතෙන්දී වීරිය සමතාවයකටපත් කරනවා. ඒ වගේම ශ්‍රද්ධාව සහ ප්‍රඥාව කියන ගුණධර්ම දෙක සමතුලිත වෙන්න ඕනේ. ඒ මොකද මේව තුනී වේගන එනකොට ආලෝක පහළ වෙන්න පටන් ගන්නවා. ඒ යම් යම් දේවල් පේන්න පටන් ගන්නවා. කයේ පහසුකම් පේන්න පටන් ගන්නවා. සද්ධාධික කෙනා මේ කන්නාගෙන දැන් ඉතින් හරි මොන බුදුහාමුදුරුවෝ පේනවා මට, ජේතවනාරාමේ පේනවා මට, බුදු රැස්වීතනා පේනවා මට, බෞද්ධ කොඩි පේනවා මට කියලා ඉතින් හිතාගෙන දැන් ඉතින් බුදුහාමුදුරු මේ අල්ලපුක දෙත් නැත්නම් gedara පිළිගන්නටම ඇවිල්ලා ඉන්නේ. ඒ වෙනතම ප්‍රඥාධික කෙනා මේවා විශ්ලන්න ගිහිල්ලා හිතනවා මුලේ නරක වෙලයි කියලා. කවුරු හරි කිව්වත් එහෙම භාවනා කරනකොට මට මේ වුණා කියලා ආපෝ කිලිම සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්න මුලේ නරක වෙලා තියෙන භාවනා නැතර කරන්න ඕවා කරන්න යන්න එපයි කියලා ප්‍රඥාවෙන් මනින්න හදනවා. මේ දෙකටම යන්න දෙන්නේ නැතුව ශ්‍රද්ධාවෙන් උනාට වැඩිය අදහන් යන්නත් එපා. ප්‍රඥාවෙන් උනට මේක කපලා කොටලා විච්ඡේදනය කරන්න යන්නත් එපා. නැවත නැවත වෙන්න දෙන්න. ඒ වගේම වීරිය සහ සමාධිය අතර දෙක සමතුලිතභාවය නැති වුණොත් මේ වෙලාවේදී අවශ්‍ය අනවශ්‍ය වීර්ය නොකර සමාධිය වැඩෙන්න ඒකට පවන් සල්න හැටි දැනගන්න ඕනේ. දර දාන්න වෙන නිකන් හු පිපින එක විතරයි කරන්න ඕනේ. එහෙම නැතු ඒ වෙලාවේ වීර්ය කරන්න ගත්තොත් සමාධිය කැඩෙනවා. නෑ වීර්ය නොකරම අඩු කෙරුවොත් නින්දට වැටෙනවා. මේ දෙකට වැටෙන්න දෙන්නේ නැතුව කඹේ ඇවිදින මනුස්සයා දිග පොල්ලක් කරන් යනවා නැත්නම් කුඩ දෙකක් අත් දෙකට අරගෙන ඉන්නවා වගේ ඒ දෙකෙන් ඒ කඹේ යනකොට සම කරනවා වගේ වීර්ය අවශ්‍ය නම් වීර්ය ටිකක් දෙන්න ලාත ළඟ තියෙන්නත් ඕනේ. නිදිමත එනවනම් මෙනෙහි කරන්න ඕනේ. එහෙම නැතුව හොඳ සමාව යනවනම් මොනවත් හිතර දාන්න නැතුව යාට ඒක ගෙනියන්න දෙන්න ඕනේ. මේක මේ මේ මාරෝ සීතු වෙන තැන ආස්වාද ප්‍රසවාසයේට සාපේක්ෂව විස්තර කළොත් මේ මේවත් ආනපානේ ආශ්වාස ප්‍රශ්වාසී මේ ආශ්වාසී මේ ප්‍රශ්වාසී මේ ආශ්වාසී මේ ප්‍රශ්වාසී කියලා මේක හොඳට දෙක වෙන් කරගෙන භාවනා කරගෙන යනවායි කියලා හිතමු යෝගාවචරේ අන්නේ දිකේනා කරගෙන කරගෙන යනකොට මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක එක සම මට්ටමට පේන්න පටන් ගන්නවා ඒ වෙනතන් ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනස අඩු වෙන්න පටන් ගන්නකොට තමයි මේ වීර්ය සහ සමාධිය අතර තඩමාරුව අවාසියට හිටියේ අන්නේ ඒ වෙලාවේදී අපි මෙතන වීර්ය වශයෙන් ගන්න වෙන්නේ විතක්ක චෛතසිකේ. විතක්ක චෛතසිකේන අරමුණ මෙනෙහි කිරීම. සලක්ෂණය කියලත් මේකට කියනවා. මනසිකාරය කියලා සමානලාට කියනවා. එතෙන්න එනකම්ම හිත පිට නොයම් පිළිස අපි මෙනෙහි කිරීමක් කරනවා. ආස්වාසේ, ප්‍රස්වාසේ, ආස්වාසේ, ප්‍රස්වාසේ කියලා. නැත්තම් ගන්නවා, හෙලනවා, එනතන ඇතුල් වෙනවා පිට වෙනවා. මෙනෙහි කර කර ගියාට පස්සේ දැන් ආස්වාස් ප්‍රස්වාස් දෙක අතර වෙනස නැති වෙනවා නම් එයාට දැන් ආශ්‍රද ප්‍රසවාස මෙනෙහි කරන්න බැරුව යනවා. ආන්නේ විදිහට ආශ්‍රද ප්‍රසවාස දෙක මෙනෙහි කරන්න බැරි මට්ටමට යනකොට ආයාසයෙන් මෙනෙහි කරන්න පටන් අරගත්තොත් අර සමාධිය කැඩෙනවා. මොකද ඒක? මම මේ යෝගාවචරයට කමටහන හරියටම සුද්ධ වෙන්නේ. එයාට හරියට වාර්තා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට ගුරුවරයා තේරුම් අරගන්න ඕනේ මෙතනදී අර පුරුදු තාලට ආශ්‍රත් ප්‍රසවාස වශයෙන් මෙනෙහි කරලා කරගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ආශ්‍රත් ප්‍රසවාස දෙක සම කරන්න බෑ. මේ වෙලාවේදී සමහර ඇත්තන්ට ගුරුවරු කියනවා එහෙනම් දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කළා දෙකටම පොදු මාතෘකාවකින් දිගට ගෙනියන්නේ. එතකොට තාම සමාධිය කැඩෙන්නෙත් නැහැ, වීර්යය කැඩෙන්නෙත් නැතුව ගෙනියන්න පුළුවන්. නමුත් ටික වෙලාවක් ගියාට පස්සේ මෙනෙහි නොකරම වීර්ය නොයොදම සමාධිය නැගිටින්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ වෙලාව භාවනා මධ්‍යස්ථානක ඉන්න වෙලාව නම් යෝගාවචරයට ගත්ත අත්දැකීම yaadෙන්න පටන් ගන්නවා. අපි හිතමු gedara භාවනා කරන්නේ මාසයකට දවසක් විතර වගේ තටම තටම භාවනා කරනවා නම් මේක yaadෙන්නේ. මෙතෙන් ආවට පස්සේ යෝගාවචරයට හරියට ඒක කියා ගන්න තේරෙන්නේ නැහැ. ඒකට කමඨාන සුද්ධ වෙන්නෙත් නෑ. එතකොට මේ යෝගාවචරය මේ ධර්මයේ සුවක්කාත නෑ. මං කොච්චර දෝ භාවනා කරනවා මට yaad දෙන්නේ නෑ කියන ප්‍රශ්නේ එනවා. ඉතින් ඒකයි මේ වගේ මේ දවස් 7 8 භාවනා දාගෙන දිගට කරගෙන යනකොට තමයි අපිට ඒ සංක්‍රාන්ති අවස්ථාව නැවත නැවත වෙද්දී කවදා හෝ යෝගාචරගේ පොට්ට chance එකකින් වගේ වාර්තා වෙන්න පටන් ගන්නවා හරියට. ඉතින් බුරුමේ පඬිසාච කියනවා භාවනා කරන යෝගාවචරයෝ හතර කටනාවක් ඉන්නවා සමහරෙකුට හරියට උපදේශය අරගෙන හරියට භාවනා කරලා හරියට කියන්න පුළුවන් එහෙම කෙනාට ඉතාමත්ම ලේසි කමටහන සුද්ධ කර දෙන්න. සමහරු ඇත්තටම භාවනා කරනවා මේක කියන්න බෑ. ඉතින් එතකොට ගුරුවරයා දන්නේ මේ මොකද්ද කියන්න හදන්නේ කියලා එතකොට කමටහන සුද්ධ වෙන්නේ තව සමහර જાතියක් ඉන්නවා භාවනා කරන්නේ පොත බලලා කෙරුවා වාගේ පච කියනවා. ගුරුවරයාට දෙන කන රත් වෙන දෙයක් ගහලා එලවන එකයි. එහෙම කට්ටිය ඉන්න මේ භාවනා මධ්‍යස්ථාන සන්තෝෂ කරන්න ඇවිල්ලා රින්ගන භාවනා මධ්‍යස්ථාන පුරවන කට්ටියකුත් ඉන්නවා. අතපාඩම් කරන්න ඇවිල්ලා මෙහෙම මෙහෙමයි කියලා කියනවා. තව කට්ටියක් වෙන භාවනා කරන්නෙත් නැහැ කියන්නෙත් නැහැ. ඒගොල්ලන්ගෙන් කිසිම කරදරයක් නැහැ. භාවනා මධ්‍යස්ථාන වල අපි උඟක් දායකයෝ ඒ වගේ. ඒගොල්ල භාවනා කරන්නෙත් නැහැ. භාවනා මධ්‍යස්ථානට එන්නෙත් නැහැ. ඒ නිසා මේ භාවනා ජීවිතයට අදාළ නැහැ. නමුත් වැදගත්ම දේ තමයි හරියට උපදේශ පාවිච්චි කරලා ඒ වෙන දේ ක්‍රමානුකූල ගුරුවරයෙකුට කියා ගන්න පුළුවන් නම් ඒ ගුරුවරයාටත් නම්බුවක් කරපු කෙනාටත් නම්බුවක් එතකොට කමඨහන සුද්ධ වෙනවා ඒතුකල ධර්මීශවක්කාත ගුණේ මතුවේ ඒක නිසා සීල අවස්ථාවේදී වැඩි නැත වීතිකම කෙලස් වගේ නෙවෙයි මේ පරිඋත්ථාන කෙලස් එක වැඩ කරන වෙලාවේදී බොහෝම ළඟ ළඟ ඒ ඒ සමතුලනේ වීම ඒක හරියට තෙල් ඇලියක් පදම් කරනවා වගේ ගානට තෙල් ඇලිය පැහි පැහි තියෙනවනේ උතුරලා ගියොත් තෙල් ගුණයක් නැහැ. අවශ්‍ය දර දැම්මේ නැත්නම් වෙන්න වගේ නෙවෙයි හත් අට ගුණයක් තෙල් රැඩිය ළඟ රැකගෙන ඉන්න වෙනවා. ඔය තෙල් මේ මේ තෙල් හිටිනකොට හැලිය තනි කරන්න ඕනේ. ඒ තෙල් මන් තෙල් කහ හැදෙන වෙලාව කියලා එකක් තියෙනවා. ඒ හැදෙන වෙලාවේදී අවශ්‍ය ප්‍රමාණය දර දාගෙන ඉන්න ඕනේ. ඔය අපිට පාත්‍ර පුච්චන්න ගියාම තල් තෙල් පුච්චන කොටත් තල්තිර රත්තරන් වලට ඉදුමක් දාන්න පටන් ගන්නවා. ඒ දුමට ගින්දර ඇල්ලුවොත් නිවන්න බැරි ගින්නක් හට ගන්නවා. දුම දායි කියලා බයටපත්තු කරුවේ නැති වුණොත් තල්තිර කවදාවත් කළු වෙන්නේ නැහැ. ඉතින් හරියට ඒ ගාන ඒක ලොකු සාංශය තියලා තියෙනවා ශිරා වේදේ කියලා ඉස්සර උගන්වනවලු නිලුම් පෙත්තක් වතුරට දාලා වතුරේ තියෙන නිලුම් පෙත්ත ඉතාමත්ම කැපෙන දැලිපියකින් නිලුම් පෙත්ත අල්ලන්නේ නැතුව රේණුව දිගේ ඉඳින්න කියලා. එහෙම නැත්නම් කියනවලු බම්බයක් දිග මකුළු දැලක් ගේන්නේ කියලා. බම්බයක් දිග මකුළු දැලක් කියලා කියන්නේ තමන් අත් දෙක දිගහැරලා ගිහලා මකුළු දැලක් අරගෙන දුවගෙන එන්නේ ගියොත් මකුළු දැල කැඩෙනවා. මකුළු දැල අරගෙන රජ රජුරුවන්ගේ මාලිගාවට යන්න කොච්චර සිවුම මේ මකුළු දැල අරගෙන යන්න ඕනද අන්නේ වගේ තමයි මේ වෙලාවට තේරෙන පටන් අර ගන්නවා මෙච්චර සංසාරේ දුක් දීප මේ කාමච්ඡන්දේ වෙනුවට ඒකාග්‍රතාවයේ පුරුදු කරන වෙලාවේදී යෝගාවචරයක් හම්බේ යවිදින කෙනෙක් වගේ. ඊටාමත් සූක්ෂම සමතුලිතතාවයක් ගන්නවා. ඒක කට හොදලා කියන්න පුළුවන් මේ ලෝකේ කිසිම විශේෂක උගු ගන්නන්නේ. කිසිම ශිල්පයක් නැහැ මෙච්චර දියුණු කරපො. ඒ නිසා උංක දෙනේ භාවනාවේ පරදින. එකක් පින් නැතිකම. එකක් කවුරක්වත් හිතන්නේ නැහැ මේ කෙලෙස් මෙච්චර කන්දක් කපන්න මෙච්චරම සියුම් දේවල් කරන්න ඕනේ. ඒගොල්ලෝ හිතනවා මෛත්‍රී බුදුහාමර දැකපම සාදු කියලා පින්නියන් ලබන්න පුළුවන් කියලා. ඒක නැත්නම් ඉඳගත්ත ගමන් මට භාවනා හරියයි කියලා. මේක අනිවාර්යයෙන්ම ගොරෝසු ගොරෝසු කෙලිස් කපාගෙන මේ සියුම් මට්ටමට එන්න හරියට ඒ පදම ගන්නවා වගේ ඒක පුරුදු කරගත්ත දවසේ ඒ ඒ මිනිස්යාට ඒ යෝගාවචරයට විශාල ආශිර්වාදයක් එහෙම නැත්නම් ආශිර්වාද ගැනීමක් වෙනවා. ඒක කවදාකවත් ජීවිතේ මොනම දෙයකින්වත් නොලැබිච්ච බුදුමාකාර සුඛාස්වාදයක් විඳිනවා කිසිම වස්තුවක ආමිෂයක රඳා නොහිටින. තේරෙන පටන් ගන්නවා මෙන්න මේක දික්කල යුත්තේ මේකයි එහෙම කරනකොට භාවනානික රත් වෙච්ච වීගින් බටර් කෑල්ලක් කපනවා වගේ කාගෙන යන්න පටන් ගන්නවා. හැබැයි මේක වෙන්නේ දහසකුත් වැරදි කර කර ඒ වැරදි මතින්ම පශ්චාත්තාප නොවි නැවත නැවත නැවත නැවත යොදනකොට තේරෙන පටන් ගන්න ගන්නවා ඒ අරමුණේ කවදාකවත් නැති ගැඹුරකට බහින්න පටන් ගන්නවා. ආනේ බහින වෙලාදී මේ වීරිය සහ සමාධිය අතර පුදුමාකාර සමතුලිතතාවයකට එන්න පටන් අර ගන්නවා. ඒ සමතුලිතතාවය සමවිච්ච ගමන් මේ දෙක අතර සමබර භාවයක් එනවත් එක්කම යෝගාවචරටේ නිරාමිෂ ප්‍රීතියක් ආමිෂෙන්තර ඇහැට රූපනේ, කනට ශබ්දනේ, නාසයට ගඳක් නෑ, දිවට රසක් නෑ, ඉන්න බවකට කයක්වත් නෑ, මනසිකාරයකුත් නෑ. නමුත් පුදුමාකාර පදමක්, පුදුමාකාර සමතුලිත භාවයක්, මේකට සන්තුප්ති කර තත්ත්වය කියනවා, සම්පත්‍ති කර තත්ත්ව කියලා කියනවා. මේක කවදාකවත් කියනවා තීර්ෂණිකුට ලබන්න බෑ, මිත්‍යා දෘෂ්ටිකුට ලබන්න බෑ, භාවනා නොකරන කෙනෙකුට හිතා ගන්න බෑ. භාවනා කරපු කෙනා වුණත් එතෙන්ද ගිහිල්ලා අත්දකින්නකම් කවදාකවත් මේකට මනසින් ප්‍රමාණ කරන්න බෑ. මේ නිසා මේ නිර්ආමිෂ සුඛ මෙතකල් අපි බින්දේ ආමිෂ සුඛ ඇහැට රූප කනට ශබ්ද ආදී වශයෙන් මෙතනදී පැහැදිලිවම තේනවා මනස රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කිසිම දෙයක් ඇසුරු කරන්නේ නැහැ. ඇහැ, කන, දිව, නාසය, කය කිසිම දෙයක් ඇසුරු කරන්නේ නැහැ. හැබැයි මැරිලත් නැහැ. හොඳටම දන්නවා සමබර භාවයක තියෙන කොච්චරද කියනවනම් අරමුණු කළා වූ ආනාපානයවත් නිමිති කරන්න බැරි නිමිත්තක් ගන්න බැරි විදිහට අරමුණු කරන්න බැරි විදිහට පණිවිඩයක් කරගන්න බැරි විදිහට එකක් දිවන් වෙන්න පටන් ගන්නවා. නමුත් යෝගාචර කිසිම තැකයක් පහළ වෙන්නේ නැහැ. තමන් පිළිබඳව ලොකු විශ්වාසයක් එන්න පටන් ගන්නවා මේක තමයි ශ්‍රද්ධාව ප්‍රසාද ශ්‍රද්ධාව ඕකප්පන ශ්‍රද්ධාවක් වඩපත් වෙනකොට ඒ මල පණින තැන. යාර තේරුම් අරගන්නවා කවදා හෝ මේ ධර්ම පහළ වුණොත් ඕනම කෙනෙකුට මේ සැපේ පහළ වෙනවා. කවදා හෝ මේ ධර්ම පහළ වෙලා නැත්නම් ඔය කොච්චර යාඥා කරත් කොච්චර ප්‍රාර්ථනා කරත් කොච්චර පින් කරත් කොච්චර අපේක්ෂා කරත් මෙතෙන් යන්න බෑ. මේක තමයි ස්වක්ඛාත ගුණය කියලා කියන්නේ. ඒ දේ වෙනකොට ඒ ධර්ම විශ්ීම පෙන්ලා දෙන ඕන්න බලාමන් සමතුලිත භාවයේ ආමිෂයෙන්තරව ලබන නිරාමිෂ සුඛේ. මේක මේ හුස්මෙන්මයි ගන්න. නමුත් හුස්ම ගෙවෙන වෙලාවක්. නැත්තම් හුස්ම අරමුණු නොවන වෙලාවක් ඒ කිසිම සැකයක් නැහැ යෝගාවචරයට. පහන් උලන් වදින්න නැත්නම් පත් වෙන පහන් දැල්ලා වගේ හොඳට හිත හිටින. හැබැයි මෙතෙන්ට එන්නේ අද දවලුත් එක ප්‍රශ්නයක් අන්තු කරලා තිබුණා. මොකද එනකොට සැක හිතෙනවා මම දැන් තනි වෙලාද? පාළු වෙලාද? කොන් වෙලාද? එහෙම නැත්නම් අසරණ වෙලාද කියලා සමහරට ඇද්ද කැරලා බලන්න හිතෙන තරම්. එහෙම නැත්නම් අනිශ්චිතතාවය ඇති කරන තරම්. ඉතින් ඒකකොට ධර්ම ආරක්ෂාව තියෙනවනම් සීලය තියෙනවනම් ශ්‍රද්ධාව තියෙනවනම් මේ පුදුරට ඒක අත්ලක් වෙනවා. ඉතින් එහෙම නැති අවස්ථාවක මේක આવොත් ඒ යෝගාවචරය වුණා සැක කරනවා මට මෙච්චර පින් කියනවාද කියලා. මම වගේ කෙනෙකුට මෙහෙම වෙන්න පුළුවන්ද කියන තරමේ සැකයක් පහළ වෙනවා. මම ඉස්ලාම් භාවනා කරගෙන ඉන්න කාලේ මම එක දවසක ඔය හැන්දාව හොඳට නාලා කියලා ඇඳක් උඩ ඉඳගෙන මේ භාවනා කරගෙන ඉන්නකොට පුදුමාකාර මේ විදිහේ සම්බර භාවයක් ඉන්න පටන් ගත්තා. ඉස්සලා ඉස්සලා නම් පොඩි ආස්වාදයක් තිබුණා. අනේ තව ටිකක් කන හොඳයි කියලා. ගියාට පස්සේ ටිකක් කරකවන වේරම්බන වාතය වගේ යන්න පටන් ගන්නකොට මගේ ඇද්ද ගැහැරලා ඇඳ බදාගෙන දඬු වෙලා නැගිට්ටා. අම්මෝ වැඩේ කියලා වෙන්න හදන්නේ කියලා. හැබැයි ඒ කරලත් විනාඩි 15ක් යනකම් විතරනකම් මේ ඇඟේ පුදුමාකාර සමතුලිතතාවයක් තිබුණා. හැබැයි අර වෙලාවේදී පුදුම බයක් මතුණා. මම නිකන් තනි වුණා, පාළු වුණා. මම නිකන් හරියට බොක්කේ ඉන්න දරුවෙක් පෙකින වෙලා කඩලා ගියා වගේ. පස්සේ මං ගිහිල්ලා ඒ භාවනා කරන අයට කිව්වට පස්සේ මං කව මෙන්න මෙහෙම දෙයක් වුණේ මං කවදාකවත් හිතුවේ නෑ මට භාවනාවෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් වෙයි කියලා මොකද සෑහෙන දෙස් දෙමින්ට වෙන මගේ හිත මම සිල් කඩලා තියෙන නිසා ඒ වගේම දාන දීලා නැති නිසා එහෙම නැත්නම් මම මෝඩෙක් හින්දා මං හිතුවේ කවදාකවත් භාවනා හරියයි ඊට පස්සේ ඒ මං මේ කතාව කෝටි ඉදිත් ඒ භාවනා අහගෙන ඉන්න කට්ටිය කිව්වා මොකද්ද කර භාවනා කොහොමද ඔතෙන් ගියේ අපි මෙච්චර කල් භාවනා කරලා තිනවා අපිට ඔතෙන්වත් තියාගන්න බැරි වුණා කියලා. එතකොට මට හිතුණා මේක අදාහ ගන්න බෑ කියලා. ඉතින් සාර මුලදී නම් අස්සෙක් පිට අල්පූල් ගිඩියක් යන හදනවා වගේ තමන තමන පියවර ඇදගෙන වැඩනවා මංගලොත් වෙනා එපා වෙනවා. නමුත් කවදා හෝ ඒක පෙළ ගැහිච්ච දවසක බුදුන් සිහි වෙනවා. ධර්මයේ සුවක්කාත ගුණී සී වෙනවා. අනේ අවුරුදු 2600ක් මෙහෙම නේද මේ ධර්මය දැකලා ආවේ කියලා ඒ ගුරු પરම්පරාව සීපත් වෙනවා. ඒ වගේම තේරෙනවා මෙහෙව් ධර්මයකින් අපිට අනුග්‍රහ වෙනවා නම් අපි ධර්මයට කොච්චරක් අනුග්‍රහ කළ යුතුද කොච්චරක් සිල් රැකිය යුතුද කොච්චර ආකාරයකින් මේ රාග ද්වේෂ මොහ පිළිබඳව දැනගෙන ඒ විරාග විදි අදෝස අමෝහ පිළිබඳව කටයුතු කරන්න ඕනේ කියලා ඒ සොක්කාත ගතියේ තේරෙන තේරෙන තේරෙන්න තමන්ට ඒ සඳහා කළ යුතු වතපිලිවෙත ධර්ම ගෞරවය නොකර බැරි මට්ටමට එන්න පටන් ගන්නවා. ඉතින් මේක සිද්ධ වෙනවනම් සර්වචනාංශික වචනේ කියන විදිහට ජීවිතේ පරම පඨම යාමේ කලුකෙස්ටිෙද්දී භද්‍ර යෞවනයේ ඒක ඉතින් සම්පූර්ණ සුන්දර මංගල ජීවිතයක්. ඒ වෙනුවට කාමයේ ගොජ්ජ දාන වැගිරෙන ලෝකයක් අද තියෙයි. භද්‍ර යවුනේ කිව්වහම ඒක 100%ක්ම කාමයට යොදවලා තියෙන්නේ යොද වන්නේත් ඒකට යද වෙන්නේත් ඒකට දෙමාපියෝ දන්නේත් නැහැ ගුරුවරු දන්නේත් නැහැ පුළුවන් තරම් ඒ පැත්තමයි තල්ලුව තියෙන්නේ. ඉතින් කවුරු හරි ක්‍රමයකින් මේ මොනවාද ඉඳුල් කට ගන්නවා වගේ මේ නිර්ආමිෂ සුඛේ කාටද දෙන්න පුළුවන් නම් මම හිතනවා එක් එක් කුඩු ගන්න එකක් නැහැ කියලා. එක් එක් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන එකක් නෑ. එක් එක් කාම මිත්‍යාරයට කරන එකක් නෑ. එක් එක් සත්‍යක් මරණ එකක් නෑ. එක් එක් හොරකම් කරන එකක් නෑ. මොකද මේකෙන් ලැබෙන ඒ නිරාමිස සුඛය මුනම තාලකින්වත් සත්‍යක් මරලවත් එහෙම නැත්නම් ඒ වගේ දෙයකින්වත් ලබන්න බැරි තරම්. ඉතින් ඒ ඒව ඒ තරමටම අද කාලේ වැලි තලාවට ගෙවිලා යට වෙලා ඒ සුවක්කාත ගුණේ දන්නේ නැති නිසා අඩු ගානේ ඒ මේ ඉන්ද්‍රියාණං මේකෙදි කියලා කියන්නේ ඉන්ද්‍රියාණං අනතිවත්තනතා. එක එකක් ඉඳුරන් අනිත් එක්කන යටපත් කරගෙන යන්න යන්නේ. වීර්ය ගිහිල්ලා සමාධියට බාධා කරගෙන යන්න යන්නේ. සමාධිය ඇවිල්ලා වීර්ය යටපත් කරගෙන නිින්දට පටන් යන්න දෙක දෙක හරියට සමබර රෝද දෙකක් දාලා යදපු වාහනයක ලයින්මන්ට් හරි ගියා වගේ තමයි තේරෙන්න පටන් ගන්න. ඉතින් මේක සිද්ධ වෙන්නකොට භාවනා ජීවිතේ මහා ලොකු ජාග්‍රහණයක් ලැබල නැහැ. මේ තාම සාමාන්‍ය මේ සමතේදී නැත්තම් පරිඋත්ථාන කෙලස් පිළිබඳව තමයි මේ කතා කරන්නේ. ඒ ධර්මතම කියනවා මේ නීවරණ ධර්ම ටික යම් දවසක දැක දැක දන දනක චිත්තක්ෂණ ගානකට හොනත් කරන්න පුළුවන් නම් ඒක අචක්කු කරනෝ චක්කු කරනෝ කියන්නේ ඇස් දෙකක් පාදලා දෙනවා වගේ. අන්ධ කරන වෙනුවට ආලෝක කරණයක් ඇති කරනවා. ඒ වගේම නිවනට තිබුණ බාධාවත් දුරු වෙනවා. ඒතර කියනවා පටිපක්ඛ විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවේ කියලා මේ නීවරණ කියන ප්‍රතිපක්ෂ ධර්ම ඇති වෙනකොට ජීවිතේ දිහාවට, ශාසනයේ දිහාවට, මනුස්සකම දිහාවකට, ආගම ධර්මයේ දිහාවට පුදුමාකාර ගැඹුරක් වැටෙන්න පටන් ගන්නවා. මේක කවදාකවත් අපි ජම්මෙන් ගෙන අපේ ගන්න නෙමෙයි. අර බාධක ධර්ම අයින් වෙනකොට ඇතුළාන්තේ පේන්න පටන් අරගන්නවා. ඉතින් ඒකත් හේතුඵල ධර්මයක් විශේෂ මේ මට ආපු ලාභයක් මගේ ධර්ම කොටාස කියලා බදා ගන්න ගත්තොත් ආයසරයක් ඒ මති රාග ద్వේෂ මොහ පහල වෙනවා. ඒක තමයි ওই විපස්සනා වෙදී නැති කරන්නේ. එහෙම නැත්නම් අනුශේ කෙලෙස් මතින් නැති කරන්නේ. මෙතනදී කරන්නේ අර ගිනි පෙට්ටිය ඉලිකුරු ඒස ගිනි පෙට්ටිය වදිනකොට පුනුගේ එනකොටම නිමල දානවා. හැබැයි පුලිගම් බාටපත් උනා ලැබුගින්නක් පාටපත් වෙලා නැහැ. ඒ නිසා පරිඋත්ථාන කෙලෙසියේ තියෙන අඳුර ගන්න පුළුවන් ගතිය තමයි දෙවන්නේක් දන්නේ නැහැ තමන් තුල කාමච්ඡන්දේ තියෙන බව. හැබැයි තමන්ට වසන්වන්න බැරි විදිහට තියෙනවා. දෙවෙනෙක් දන්නේ නැහැ තාම මේ හිත ද්වේෂගතයි කියලා. ව්‍යාපාදගතයි. හැබැයි තමන්ට වසංගන්න බැරි විදිහට තියෙනවා. ඒක දෙවෙනෙක් දන්නේ නැහැ නිින්ද ගිහිල්ලයි කියලා. නමුත් තමන්ට තේරෙනවා දැන් තා පොඩ්ඩකින් මට මේ පවත් හිටියව පවත් ගන්න බැරි තරම් මම වැටෙනවා කියලා. ඒ වගේම උද්දච්ච කුක්කුච්ච කියලා අතීතය පිළිබඳ පශ්චාත්තාප වෙන එක සහ අනාගතය පිළිබඳ තැවෙන එක කාට පේන්නේ නැහැ මූණේ. හැබැයි Taman ඇතුලෙන් තැම්බෙනවා. ඒ වගේම සැකය කාටවත් පේන්නේ නැති විදිහ බොහෝම ලස්සන පිළිච්ච නිසකගතියක් පෙන්න කරන ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඇතුලෙන් තමන කවදාත්ම සංගය. මේක තමයි පරිඋත්ථාන කෙලෙසේ ස්වභාවය. මේක සදාචාර සම්පන්නය මේක දිහා එක විදිහකට බලනවා. සමාධිය පරිදිච්ච එක නෑ එක විදිහකට බලනවා. සමාධිය හරිය එක නෑ එක විදිහකට බලනවා. ඒ වගේම විපස්සනා කරන එක නම් ඊට වඩා වෙනස් විදිහකට බලනවා. මෙන්න මේ මට්ටමට යනකොට මේ තාක් ආනාපාන දිගේ නම් ගියේ ඒ යෝගාවචරයට දිගටම මේ తত্ত্বය ආනාපාන දිගේම ඉදිරියට යන්න පුළුවන් ඒකට අපි ප්‍රඥා භාවනාවට වැටෙන විපස්සනා භාවනාව. සමහර කෙනෙකුට අද එදත් ප්‍රශ්නයක් අහලා තිබුණු විදිහට ආනාපානෙ මෙච්චර එකලසකට එන්න බෑ. මොකද හේතුව බුදුමාකාර ආශාවල් රාශියකින් ජීවත් වෙන්නේ. යාට හිතෙන්නේ මේ ආනාපානෙ කරන්න ඉඳගනින්න එක කාලේ නාස්ති වීමක්. ඊට වැඩිය හොඳයි මම ජොබ් එකක් කරන්න. ඊට වැඩිය හොඳයි ගොවිතැනක් බතක් කරන්න. ඊට වැඩිය හොඳයි එළවලු ටිකක් අවවනම් කියලා ආශාවල් තමයි දුවන්නේ. ඉතින් එහෙම වෙනකොට ඒ රාග චරිතයක් නම් ආනපනේ හරියන්නේ එයාට අසුව භවනා කරන්න සිද්ධ වෙනවා මේ හැම දෙයකින්ම අපි කරන්න හදන්නේ ඇහැ කන දිවන ආශේ පිනවන එකයි මේක කවදාකවත් පුරවා ඉවර කරන්න බැරි ඇහිදල් කූඩයක් පුරවන්න පුරවන්න අහ කැණි එකක් මේ සංසාරේ අපි අම්මලා තාත්තලා නෙමෙයි අත්තලා මුත්තලා කිත්තලා කිරිගෙත්තලා දත්තලා පනත්තලා කිරි කෑමුත්තා දක්වා එක එක සන්තෝෂෙන් මැරිලත් නැහැ උන්දලට විල්ලැජ්ජාට තෝදු කියලා කියෙත් නෑ මැරලා සන්තෝෂෙන් නෙමෙයි මැරුණ කියලා. හැබැයි එක්කෙනෙක් සන්තෝෂයෙන් මැරුණා කියලා නෑ. චරුවචනන්සේ ජීවත් කරනවා තමයි සක්විති රජ වෙලා ඉඳලා මහා මන්දාතුණන් රජ කෙනෙක් ඉඳලා ඉන්න කාලේ කොදේව් 700කට රජපත් රජ වෙලා රාජධානි 700ක් තිබිලා මහා මන්දිර රාජමාලිගා 700ක් තිබිලා වැව් පොකුණු 700ක් තිබිලා 700 700 තියෙන අන්තපුර තිබිලා 800 800 තියෙන සිවුරංග සෙනක ඉඳලා ඒත් මැරෙනකොට හිගෙන් මැරුණේ කියලා. ඉතින් එහෙ උදේවල් සම්පූර්ණ කරන්න තමයි මේ භාවනා නොකර නැත්නම් භාවනා කරන වෙලාවෙත් මේ රාගෙට අදිනවා නම් එයාට පෙන්වන්න මතක් කරලා දෙන්න කියනවා මේ කාමයාගේ ආදීනව පෙන්නලා මේ අසුබ භාවනාවට හිත දාන්න. හැපිනවන කන පිනවන නාසය පිනවන දේ අන්තිමට දෙතිස් කුණප වශයෙන් ඒකේ තියෙන පිළිකුල සිහිපත් කරලා සමහර වෙලාවට රාගය යම් විදියකට මාරු කරගෙන යම් විදියකට මේචල් කරගත්තේ නැතුව අරමුණට හිත දාන්න බෑ. ඒකත් වැටෙන්නේ සමත යටතේ. අසුභ භාවනාවේ ඒ දේ ඇති කිරුවට පස්සේ තමයි මේ බුද්ධිලට තේරෙන පටන් ගන්න අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කරත්තේ බර අඳින බර බර බාග ඇදින මීහරක් වගේ නේද එලහරක් වගේ මේ කාමෙට නෙපහින්දින්න කියලා. අපේ ලොකු සංසීන කාලේ කිව්වේ අපි කාමරාජිනීගේ කාමරාජධානියේ බත් බැලියෝ කියලා. උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹරනවා. බෑ 8මදි 16 දාලා කඹරනවා. එහෙම නැත්නම් මිනිස්සු ඊර්ෂ්‍යා කර කර අල්ලපගත්තේ ඊර්ෂ්‍යා කර මේටිට හොඳින් කරන්න ඕන කඹන කවදාකවත් ඉවරයක් නැහැ. අන්න ඒක පිළිබඳ ආදීනව දැකලා අසුභ භාවනාවේ මේක කඩාගෙන සමාඩ මෙතෙන් එන්න පුළුවන්. නමුත් ඥානවන්තයාට ආනපනසති භාවනාවේ හරහා වුණත් අසෝ භාවනා නොකර මෙතෙන් එන්න පුළුවන්. සර්වඥන්සේ ඉන්න කාලේ ජේතවනාරාමේ කිට්ටුවක ඉඳලා තිනවා මේ වීදියේක මුදලාල්ලට. ඒ ටික කතා කරලා කිව්වලු අපිට කවදාකවත් බක්කින් එළියට බහින්න හම්බ වෙන්නේ නැහැ. අදිසි වයිට් හාමුදුරු කෙනෙකුට බින්ද පාතයක් දෙන එක විතරයි කරන්න වෙන්නේ. ඒත් අපේ ගෙදර ඉන්න ගෑනුන්ට දරුවන්ට හම්බ වෙන්නේ නිසා අපි කට්ටියම එකතු වෙලා දානයක් දෙමු කියලා. එක මිනිහෙක් කතා කරලා කිව්වට පස්සේ මේ වීදියේ ඉන්න ඔක්කොමලා ඒක තිබුණේ. එක්සත් වෙළඳ බල මණ්ඩලය තියෙන්න නැතේ. කට්ටිය කතා කරලා පස්සේ කිව්වලු එන අපි ඔක්කොම එකතු වෙලා දානයක් දෙමු. ඊට පස්සේ ගෙවල් වල ගියාට පස්සේ ගෙදර අඹදරුවෝ කළෝ අනේ කොච්චර දෝ ලොකු දෙයක් හම්බ කරනවා විතර අපිට දානයක් දෙන්න වෙන්නේ කියලා. පස්සේ ඔක්කොම එකතු වුණාට පස්සේ විශාල සහයෝගයක් ඇවිල්ලා අර මූලික සංවිධානය වෙච්ච මිනිස්සයා බුදුහාමුදුරුවෝ ගිහිල්ලා කියලා තියෙන අවසරයි ස්වාමීන් වහන්සේ <coughs> කට්ටිය එකතු වෙලා අපි සාංගික දානයක් දෙන්න කැමතියි කියලා. බුදුරජාණන්සේ බත්තක්ක වත කරන ආම්ලට කතා කරලා නැහැ. මේ ඒ ලාහ ගන්න ආම්ලට කතා කරලා කියන මේ දවසේ වෙන් කළ දෙන්නේ කියලා. වෙන් කළ දුන්නා පස්සේ මේගොල්ලෝ එකතු වෙලා ජේතවනාරාමයේ එළියට ඇවිල්ලා ලිප් ඇඳලා ගිනි මොලෝලා මුළු රැය තිස්සේ සංවිධානය කළා දවල් දාණයට බතක් කියලා තියෙනවා පුදුමාකාර විදියට හැම සංඝයාටම ඇති වෙන්නේ සල්ලි තියෙන මිනිස්සු කාලෙකට පස්සේ හම්බුනේ බලනකොට සංවිධානය කරපු මනුස්සයෝ අදනම් පිරිස ඔක්කොමලා යන්තම් අඩු ගානේ මේ ධර්මයට යොමු වෙලා ඉන්නවා අනේ මේ මිනිසුන්ට හොඳ බණක් අහන්න සකස් කෙරුවොත් හොඳ නැද්ද කියලා එයා සංවිධායක වෙච්ච අනික් කට්ටියට කිව්වලු අපි අද මේ කට්ටියට ගෙදර යන්න දෙන්නේ නැතුව ගෙදර හතරට ගිහිල්ලා හයට එන්න කියලා හයට බඩක් පටන් අරගම හෙට උදේ හය වෙනකන් යන්නදී කියලා සංවිධායක කට්ටිය කිව්වලු දැන් තියෙන ගැම්ම හැටියට නම් මේගොල්ලෝ ඉඳී ඒ තරම්ම සංවිධානය. ඊට පස්සේ කිව්වල හොඳයි යන්න දානෙක් පස්සේ ගෙදර ගිහිල්ලා 6ට එන්න 6ට ආපම අපි බණක් කිනවා මුළු තුන් යම් රාත්‍රී මුළුලි කියලා. ඉතින් අන්තිමට බලනකොට 6 වෙනකොට ජේතවනාරාමයේ ඉඳ නැති. දස්කල් ගානේ සෙනග. පස්සේ පළවෙනි බණ වර්ගින හාමුදුරුවෝ ඇඳාවේ 6 ඉඳලා රෑ 10 වෙනකන් බණ වරට එනකොට බණ මඩුව ඇතුලේවත් වත්තිසි ගත්තිසි දුරු ගන්න දෙයක් නැතිලු පුදුමාකාර බණ. ඉතින් ඊට පස්සේ ජේතවනාරින හාමුදුරුවෝ බැලුවලු පුදුම විදිහේ මේ සහයෝගය ධර්ම ගෞරවය. 9:00 10 වෙනකොට ළඟ ඉන්න කට්ටිය එක එකන නැගිටලා යනකොට ළඟ ඉන්නකොට කුසු කුසු ගාලා මට ආවලාට මං එන්දී කියලා තියනවා දැන් ඇවිල්ලා ඉන්නවත් දන්නේ ඕගොල්ලෝ ඉන්න බණ අහලා ඉන්න මම යන්නම් කියලා ගියා. අනික ටිකවලු මට ආසවලා එන්දී කියලා තියුණා මං එන්නම් කියලා හිතා හිටියද මුදිත් බැරි වුණා මං යන්නම් කියලා යත් ගියාලු. ටික ටික ටික බලනකොට 10 බණකට ඉවර වෙලා ඊගාව එක පටන් ගන්නකොට ශාලාවේ ඇතුලේ සෑහෙන ඉඳ ගන්න පුළුවන් මට්ටමට බණ පටන් ගන්න තියෙනවා. ඉතින් 10 ඉඳලා පාන්දර 2 වෙනකොට කට්ටියකට තද වෙලාලු හොඳටම කේන්ති ගිහිල්ලා මේක මේ පින් කරනවා කියලා බැඳගෙන කරන්න හදනවා දැන් ඊයේ රෑත් කියලා. දැන් අද රෑත් ඉල්ල හෙටවත් කඩේ අරගන්න හම්බ වෙන්නේ නැහැ. මේ මිනිස්සු පින් කරන්න ගියාම කිලෝරක් නැහැ නේ කියලා සිවුරත් ගසා දාගෙන තලුවත් ගසා දාන කාටවත් නොකිය පිටත් වුණා. පාන්දර වෙනකොට ටෝච් එකක් ගේන්න බැරි වයස කට්ටිය විතරක් හිටගෙන ඔක්කොම ශාලාවේ පිටවසලා ගොරෑ දාද බුදිලු. අංගිදාන කරපමණස විතරක් ඉස්සරහින් ඉඳගෙන හතර පහ දෙනෙක් එක බණ අහනවා. සංඝයා වහන්සේලා දැක්කලු මේ තුන් යාමයට සීතු වෙන සිද්ධිය. බලවහුවෙන්ද ධර්මශාලාවේ කට්ටිය රැස්සලා කිව්වලු බලන්න. 6 ඉඳලා 10 වෙනකන් රාගාධික කට්ටිය අරයට එන්න කිව්වා මම අරය හම්බෙන්නේ නැහැ අර ගණ දින තුන මේ ගණ දින කියලා කියයි. මධ්‍යම රාත්‍රිය වෙනකොට දෝෂේ වැඩි කට්ටිය නුරුස්නා කට්ටිය ගසලා දාලා බැනලා නැගිටලා යන්න කියලා. මොහේ අධික කට්ටිය නතර වුණා. ඉතින් කරණ දෙන්නේ ඒගොල්ලෝ බුදියගත්තා. ඕන්න ගීයන්ගේ පින. ඔන්න පීයන්ගේ පින්කම් කියලා දැන් හාමුදුරුවෝ කතා කරලා ඉඳි බුදුරජාණන් වහන්සේ එමීට වඩිනවා ධර්ම සභා මණ්ඩපේ. වැල්ලාන මහණෙනි උඹලා මොනවද මේ කතා කර කර හිටියේ? අනේ ස්වාමීන් වහන්සේ දේශපාලනේ කතා කරේ නෑ මේ ඊයේ මෙතන වෙච්ච දෙයමයි කතා කරන්නේ කියලා. ඉතින් බුදුහාම මොනවාක්වත් දන්නේ නැහැ මොකද උනේ කියලා. ස්වාමීන්සේ ඉද්ද අරවන්න ඉඩ නැහැ හැන්ද වෙනකොට මධ්‍යහන වෙනකොට මෙහිමයි පාන්දර වෙනකොට බණ අහන්න හිටියේ සංවිධානය කරපු දෙන්න විතරයි. ඉතින් බුදුරජාණන් කියනවා අප්පකාතේ මනුස්සේසු තේජනාපාර ගාමිනියෝ අතායන් හිතරා පජා තිරමේවානු ධාවති. තේචකෝ සම්මදක්ඛහතේ ධම්මේ ධම්මානුවත්තිනෝ තේ ජනාපාර මිස්සන්ති මාරදීයන් සුදුත්තර. මහනි මේ ලෝකයේ මේ අපකාතේ මිනිස්සු ඉසු මිනිසයන් අතර ඉතාමත්ම අල්ප කොටසක්. තේ ජනාපාර ගන්න. ඒ කට්ටිය විතරයි ඒකට යන්නේ අථායන් ඊතරාපජා අනි ගොල්ල ලස්සන උපමාවක් දෙනවා බුදුහාමුදුරෝ අර අමාරු සංසාර ගමනේ රාගය දැනගෙන ඒක ගෙවන් කිරීමට දඟලන කෙනා හරියට මිනිමෝරු හිටියත් කමන්නේ දියසුළු තිබුණත් කමන්නේ කියලා වතුරට බහැලා පීනන කෙනෙක් වගේ සංසාරේ ඒගොඩ වෙන්න හදනවා අර විශාල ජනතාවක් වතුරට බහැලත් නැහැ ඒගොල්ලන්ට වතුරේ පීනන කට්ටිය වගේ ගොඩ දම්බි ගහනවා ඒගොල්ලෝ වල වතුරේ ඉන්න කට්ටියට කියලා දෙනවා ඔහොම ගහන්න එපා මෙහෙම මෙහෙම පීනන්න කරන්න හැබැයි ගොඩ ඉදගෙන තමයි කියලා දෙන්නේ ඕක තමයි ලංකාවේ බුද්ධහම විශාල ජනතාවක් තාම ගොඩ තමයි. ජීන්සා ධර්මයේ සුවක්කාත ගුණයක් දැක ගන්න. එහෙම නැත්නම් මේ කෙලෙස්වල තියෙන මේ පරිඋත්ථාන කෙලෙසයක් දැක ගන්න නැත්නම් ඒක නැති බව දැක ගන්න කියලා කියනෝටට ලක්ෂිකුත් එකක් ජනතාවගේ එක්කෙනෙක් දෙන්නේ ඒ ගොඩට පීනවා. තීචකෝ සම්ම දක්කාතේ ඒ යත්තන්ටත් මනාකොට දක්වන්න ලද්දා වූ සම්මදක්කායදී ධම්මේ ධම්මානුවර්තිනෝ යත්තේ ධර්මයේ ධර්මානුවර්තිව කටයුතු කරන්න ජී ප්‍රතිපදාවේ තියෙනවනම් දාන ශීල භාවනා වශයෙන් මඟ නතර කරන්නට යන්න ඕන. පැවිද්දෙකුට යෝගාවචරයෙකුට ශීල සමාධි ප්‍රඥා වශයෙන් ඒ ඉවර වෙනකම්ම යන්න ඕන. එහෙම නොවුනොත් ලාමක ලාමක කුසල් කරලා අධිකුසල් වෙනකොට කම්මැලි කරනවා නම් ඉතින් මායя දත් පිලිස්සගෙන පයි. ඒත් බණක් කියනවා අනේ මේ හොඳ වැඩ කරන්න ගියාම මාර බලවේගිනවයි වෙන්නේ මොකද්ද තමයි විහිම්ම වඩා හොඳ කුසලයේ තීටි ලාම කුසල් කර කර ඉන්නවා. ඒක දසමාර සේනාවේ දෙවෙනි කාමාතේ පටම ඔව් දෙවෙනි මාර සේනාව. පළවෙනිම මාර සේනාව කාමී. කාමාතේ පටම සේනාව පුත්‍රජනචේ මාරට අභියෝග කරන මාරේතෝ දනුව පළවෙනි සේනාව තමයි මාරේ මේ කාමී. දෙක අර්තිය. අර්ථය කියලා කියන්නේ හොඳ කුසලයක් කියලා හරි කිරීමට හැකියාව තිබියදී ලාමක කුසලයේ කරන්නේ. ඉතින් මේකට කවුරක්වත් සාප කරන්න ඕන ඒකම සාපයක් වෙනවා. ඒක නිසා සුවක්ඛාත බව තමයි දැකගත්තා නම් තමයි තේරෙනවා අපි මෙතෙක් කල මේ ජීවිතේ හම්බ වෙච්ච මේ අවස්ථාව ප්‍රයෝජන ගත්තේ නැති නිසා නිකන් යකඩේ යකඩයක් විදිහටම තිබ්බා. මේක සත්පුරුෂයන් එක්ක ඇසුරු වෙන්න පටන් අරගත්තොත් කාන්දමක් එක්ක යම් ක්‍රමයකට පිළිමැදින ගත්තොත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් යකඩේ කාන්දමක් බවටපත් වෙනවා. ඒක ඉබේ වෙන්නේ. ඒ වගේම ඉබේ වෙන්නේ නැති යකඩක දිශාගත වීමක් වෙන්නේ නැහැ. උතුරු දිශාවට හැරෙන ගතියක් වෙන්නේ නැහැ. ඒ නිසා යම් වෙලාවක මේ දේ සිද්ධ වෙනවා නම් උතුරු දිශාවට හැරෙනවා කියන කවුරුත් එල කරන්න දෙයක්වත් නැහැ. ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. ඒක ස්වයන් ස්වයන් සිද්ධ සිද්ධියක්. මේක තමයි සුවක්කාත ගුණය තියෙන්නේ. ඒ නිසා භාවනා කරනකොට මේ සමත මට්ටමට යනකොට පවා යෝගාවචරයේකට සීලය රකපු කෙනාට රෙදි විශාල වෙනසක් දකින්න. නමුත් හරි ඇත්ත නැත්තම් කියනවනම් හැබැයි වෙනස සිදි වෙන්නේ සමතේ නෙවෙයි සමතෙන් කරන්නේ අර ලෙඩා ඔපරේෂන් කරන්න ඉස්සලා සීන ඇති කරලා තියාගන්න වගේ කෙලස් ටික යටපත් කරන එක විතරයි. නමුත් ඒකේ පවා මේ තරම් නිරාමිෂ ප්‍රීතියක් ලබන්න පුළුවන් ගතියක් තියෙනවා. ඊට පස්සේ තමයි විපස්සනාවට එහෙම නැත්නම් මේ අනුසය කෙලස් කියලා ගිනි කුපුර පත්තු වෙන්න ඉස්සෙල්ලා ගිනි කූරේ තියෙන දැවෙන ගතිය දරකඩක තියෙන ඇතිල් වෙනකොට උණු වෙලා රත් වෙලා ගිනි පුළඟ උපදවන්න පුළුවන් ගතිය නැති කිරීම තමයි බුදුරජාණන් වහන්සේගේ අති ශ්‍රේෂ්ඨ අදිමානසික මහා පුරුෂ ලක්ෂණය. අර වෙලා තියෙන ලෝකේ ඇති වුණාට පස්සේ රෝග ලක්ෂණ වලට වෙදකම් කිරීලා. අනුශය කෙලස් කියලා කියන්නේ රෝග ඇති නොවීම පිණිස හෙදකමක් කිරීම. ඒක මේ දෙකෙන් ආපු දක්ෂතාවයේ හරහා තමයි යන්න තියෙන්නේ. අපි බලමු හෙට අනිද දවස්වල ලැබෙන හෙට අනිද හම්බ වෙන්නේ නැහැ. හෙට අනිද දෙකේම අපි වැඩසටහන් දාතින ලැබෙන සඳුදා ඉඳලා ඒ විදිහට ඒ බීජකම භූමිය පරිඋත්තාන භූමියේදී යම් අත්දැකීමක් ලබාගත් කෙනෙක් කොහොමද අනුසය භූමියේදී ප්‍රඥා භාවනාවේදී මීටත් යට මට්ටමේ තියෙන කෙලෙස් උපදවීමේ හැකියාව අනුශේ කෙලෙස් කපන්නේ කොහොමද කියලා ඒ තාක් කරගෙන යන වැඩේදී තමයි යම් ප්‍රමාණයකට මේ පෙතේ පදම ලබා ගත්තා නම් ස්ථාවර භාවයක් ලබා ගත්තා නම් ඒකටම සාදු කියමින් නැත්නම් ඒකම සමාදන් වෙමින් ඉදිරියට දහිතින් යුක්තව කටයුතු කරන මේ ධර්මදේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්මදේශනාව මෙතන නැත කරනවා ආශිර්වාද දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා